දැන් සමහර මේ ගාතාව පොත්වල කියනවා ඉස්කෝල පොත්වල 8 10 9 10 15 පොත්වල මේවා සාමාන්‍ය පෙළ අන්තිවල ළමයි පාඩම් කරලා අපි තේරුමක් ගන්නවා. එතකොට ඒ ළමයිගේ තේරුම කියනවා. ඒ තමයි සරල, සංක්ෂිප්ත, සැහැල්ලු පිළිතුර. හැබැයි මේ සරල බවට, සංක්ෂිප්ත බවට, සැහැල්ලු බවට එහා ගිය ඉතාමත්ම ගැඹුරක් මේ ගාථාවේ තියෙනවා. ඉතින් මේ ඔක්කොම මට කියන්න හම්බෙන්නේ නැති වෙයි. ටිකක් හරි කරුණු කීපයකින් ටිකක්වත් හදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. චූට්ටක් ගැඹුරු, මෙච්චර ගැඹුරු කියලා විතරක්වත් කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන් මේ ගාතාව මතක කළා. මේක අදට ගැලපෙනවා කියලා කිව්වේ දැන් මේ අපි බණ අහන වෙලාවේ කොරෝනා වෛරසයෙන් ලෝකෙම දැවෙමින් පිච්චෙමින් තිබෙන වෙලාවකනේ. එතකොට මේ ගාතාවට අදාළ කතා ප්‍රවෘත්තියක් ඒ වාගේ රෝගයක් වෙනවා. ඒ වාගේ රෝගයක් ගැන මේ ගාථාව දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ බිම්බිසාර රජුරන්ගේ ඉල්ලීමෙන් කුම්භ ഘോഷක වෙනුවෙන් කුම්භඝෝෂක වෙනුවෙන්. ওই කාලේ කුම්භඝෝෂකගේ පවුලේ තාත්තා මහා ලොකු ධනවතෙක්. හැබැයි ධනවත් තාත්තට හැදුනා ලෙඩක්. මොකද්ද ලෙඩේ? මේ ලෙඩේම තමයි. අද නම් COVID-19 හින්දා කොරෝනා වෛරසය ආසාදිත වුණා කියලා කියනවනේ. එදා ඕකට කිව්වේ අහිවාතක රෝගය කියලා වුණා. අහි කියලා කියන්නේ සර්පයන්ට. වාතක කියලා කියන්නේ ශ්වාසන අශ්වසන ආබාධයකට. වාත කියලා කියන්නේ සුසම හුස්ම ගන්න ආබාධය. ඒතකොට සර්පයන් නිසා ඇතිවෙන හුස්ම ගැනීමේ ආසාදනයක් කියන එක තමයි අටුවාව සතහන් කරන්නේ අහිවාතක රෝගය කියන එකට. එතකොට දැන් මේ රෝගයටත් මුල හැටියට කිව්වේ මොකද්ද? සර්පයන් පරිභෝජනය කිරීම නිසා ඇතිවන කතන්දරයක් කියවුනේ නැද්ද මුලින්ම? විශේෂයෙන්ම චීන මිනිස්සු සර්පයන් සහ විවිධ ඒ හිතාගන්නත් බැරි තරම් යම් යම් සත්වාහාර භක්ෂණයට ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට මේ ඇතුණවද්දෝ හොයි කිය කියවුණා. ටික ටික සංසම්බව කියවුණා. ඒකමයි කියලා කියන්නේ. එතකොට දැන් චීන මිනිස්සු ඒ සර්පයන් ආහාරයට ගැනීමෙන් මේ වෙන විට මේ මතක තියෙන කාලයකට එහෙම වෙයි නතර කරලා කියනවා දැන්. නතර කරලා කියනවා. මේ රෝගය හඳුන්වන්නේ ඒක සමහර විට සර්පයන් අනුභව කරපු මිනිස්සුන්ට ඇතිවෙච්ච ලෙඩක් වෙන්න ඇති. සර්පයන් අනුභව කරපු මිනිස්සුලට වෙන ලෙඩක් වෙන්න ඇති. එහෙම නැත්නම් සර්පයන්ගේ යම් කිසි විශ්ව ශරීරගත වීමක් නිසා ඇති වෙන රෝගයක්. අහිවාතක රෝගී. මේ gedara මිනිස්සුන්ට රෝගේ හැදුනා. ඒ කාලේ හැටියට මේ කිසිම බෙහෙතක් ඕකට නැහැ. අදත් නැහැනේ. දැන් සුවපත් වෙනවා කියලා කියන්නේ පින්නොත් මේ හරි හැමෝම බෙහෙත හම් හොයාගෙන නෙවෙයි. ඒ ඒ තනත්තාගේ ප්‍රතිශක්තිය මත ඒ ඒ තනත්තාට අල්ලන බෙහෙත්වල ප්‍රමාණය අනුව තම තමන්ගේ ශරීර තිබුණු ශරීර සෞඛ්‍යය මත තමයි එකිනෙකාට වෙනස් වෙනස් ආකාරයට සුවපත් වෙන්නේ. කොහොම සුවපත් වුණාද කියන දන්නේ නැහැ. පොදු බෙහෙත් තමයි කාටද දෙන්නේ. ඉතින් ඉඳහිට සමහර අය සුවපත් වෙනවා. සුවපත් වෙනවා. එදා තිබිච්ච පිළිගැනීම තමයි මේ ලෙඩේ හැදුනොත් හැදිච්ච gedara ඉන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එයා gedara bitti කඩාගෙන කැලේට ගිහිල්ලා අවුරුදු ගානක් හිටියොත් විතරයි ජීවත් වෙන්න පුළුවන් නැත්නම් ජීවත් වෙන්න බෑ. ওই කාරණාව අදට සාධාරණ නැද්ද? ඒ කියන්නේ මොකද්ද? දැන් මේ බණ අහන ඔබ ඔක්කොම මෝ ආවරණ පැලඳගෙන ඉන්නේ. මමත් ආවේ මෝ ආවරණයක් පැලඳගෙන. එතකොට අපි ඔක්කොම දැන් මේ අතකට වහගෙන ඉන්නේ. හේතුව ඔබෙන් කෙළ බිඳුවක්වත් මට ආවොත් මට ඒක අලාභ වෙන්න පුළුවන්. මගින් කෙල බින්දුවක්වත් ඔබට ගියොත් ඔබටත් අලාභ වෙන්න පුළුවන්. ඕක තමයි එදා අර කියන්නේ යනවා නම් යන්න ඕන කොහෙන්ද බිත්ති කඩාගෙන යන්න ඕන. ඇයි එතකොට මේ දොරෙන් આવොත් මොකද වෙන්නේ? දොරෙන් આવොත් විස බීජ ඇතුල් වෙනවා. ඇයිද මේ දොරේ මේ ජනේලේ මේ උළුවස්සේ හැමතැනකම විස බීජ පැවිලා තියෙන්නේ. ගෑවිලා තියෙන්නේ. එතකොට ඉස්සරහ දොරේ ගෑවිලා, කාමරයේ දොරේ ගෑවිලා, ස්තෝප්පියේ ගෑවිලා, මෙදුලේ ගෑවිලා. මේ ඒ පැති හැම පැත්තෙම දැන් කියලා වැටිලා ගෑවිලා තියෙන්නේ. එතකොට ඉස්සරහින් ගිය මිනිස්සුන්ට ලේසියකින් බේරෙන්න බෑ කොහෙන් හරි තැනකින් මේ විෂක් ඇතුල් වෙන්න වෛරසයක් ඇතුල් වෙන්න පුළුවන් ඇතුල් වෙනවනේ ඉතින් මේ මුවාවරණ දාන්න කියලා නැහැ තිබුණේ එහෙම තිබුණා එහෙම හොයාගෙන දැන් මෙයාලා දන්නේ මේ ලෙඩෙන් කොහොමද පැතිරෙන්නේ කියලා දන්නේ නැහැ ඉතින් ඒක හින්දා තමයි තේරුම් ගලා තියෙන්නේ ජීවත් වෙන්න පුළුවන් එකම ක්‍රමය තියෙන්නේ ඒ තමයි පිටු කඩාගෙන කරේට ගිහින් හිතුවොත් ජීවත් වෙන්න පුළුවන් කියලා දැන් තාත්තා අම්මට ලෙඩේ හැදුනා නිකන් තාත්තෙක් නෙවෙයි තැම්පත් කරපු වස්තුව විතරක් තියෙනවා අසුකෝ කියන්නේ බර්ණස්නෝර සිටුවරෙක් නේ තුන්වෙනි පෙර සිටුවරු කියලා කියන්නේ ඒකයි හිතිය පින්නොත් නේ චුල්ල ශෙට්ටි මහා ශෙට්ටි කියලා සිටුවරු වර්ග දෙකකට බෙදුණා ඔය චුල්ල ශෙට්ටි කියන අය තව දෙකකට බෙදුණා උත්තර ශෙට්ටි අනු ශෙට්ටි කියලා වරලා උත්තර ශෙට්ටි අනු ශෙට්ටි කියලා වරලා එතකොට මේ කියන එක න අනු ශෙට්ටි කියන ගුණයට ධනයට අයිති වන 40 කෝටියක් සල්ලි පහවණු 40 කෝටියක් අහවුණු තැම්පත් කරලා ඒ කියන්නේ දැන් ඔබ හිතාගන්න මේ කාලේ හැටියට නම් ස්ථාවර තම්පතුවක් වෙනවා කියලා හොඳ සල්ලි පොලි හම්බෙන තැනක අන්න ඒ වාගේ මෙයාගේ ස්ථාවර තම්පතුවක් වෙනවා 40 කෝටියක් පොලි හම්බෙන්න. එතකොට gedara dora පරිහරණය කරන සල්ලි ටික මේකට අදාළද? නැහැ. ඒව නැතුව. ඒතකොට එදිනදා දෛනික පරිහරණයට කරන ආ වූ දේවල් නැතුව 40 කෝටියක් තැන්පත්ව තිබෙනවා. තැන්පත්ව තිබෙනවා. එතකොට අන්න ඒ 40 කෝටියක් ධනිය තැන්පත්ව තිබෙන තාමත්ම සාර සෞභාග්‍ය ශස්ත්‍රීක ජීවිතයක් ගත කරපු තාත්තා කෙනෙක්. අම්මා කෙනෙක්. ඒරෝට ගෙදර අනිකුත් අයට දැන් ලෙඩේ හැදිලා. හැබැයි දැන් ලෙඩේ හැදුනට පස්සේ දන්න ඔක්කොම මොකද්ද? කාටවත් ජීවත් වෙන්න විදිහ නැහැ. ඔක්කොම මරණා තමයි කියලා දන්නවා. ගෙදර ඇතුළට එන්නේ නැතුව තාත්තා පොඩි පුතාට කියනවා පුතේ උඹට විතරයි මේක හැදෙන්නේ නැත්තේ. හැබැයි උඹටත් එකම එක ක්‍රමයයි තිබෙන්න බේරෙනවා නම්. ඔබ අපි ඉන්න පැත්තට ආවොත් එහෙනම් උඹටත් මොකද වෙන්නේ? මේ ලෙඩේ හැදෙනවා අම්මයි. ඒ හින්දා පුතේ මම කෝටි 40ක් තැම්පත් කරලා තියෙන අහවල් අහවල් තැන්වල. එතකොට සලකුණු ඔක්කොම ටික එකව පුතේ අහවල් අහවල් තැන්වල සල්ලි ටික තියෙන්නේ මේ තැන්වල උඹ ඇවිල්ලා බේරලා ගනින්න එක. දැන් උඹ ඔය ධනෙල කිට්ටෙන් බිත්ති හොදාගෙන බිත්ති හිල් කරගෙන රිංග ඔතපින්ම පලා ගිහලා කැලේට පලයන්. කැලේට ගිහිල්ලා කැලේ ආහාර මොනවද ඒ කන්න කියන්නේ? දැන් මාංශ භක්ෂණයන්නේ මෙල්ලේ ලෙඩේ හැදෙන්නේ. දැන් මොකද්ද උඩ ප්‍රතිකර්මයේ හැටියට දීලා තින්නේ? සාක භක්ෂණය කරන්න. මොනවද කැලේ කන්න තියෙන්නේ? කැලේ කන්න තියෙන්නේ පළතුරුනේ පළතුරු ඊළඟට කොළ වර්ග ඊට පස්සේ අල වර්ග මේවනේ කන්න තියෙන්නේ මොනවා හරි මඤ්ඤ කෝවා జాතියක් තියෙනවනම් අල හරලා කන්න පුළුවන් මේ ගෙඩි జాති තියෙනවා නම් දොඩම් ගෙඩි ජම්බෝල ගෙඩි අඹ ගෙඩි ඕවා තමයි අඹනම් ඉතින් ඉන්දියාවේ ඒ කාලේ නම් හරිම ජනප්‍රිය ආහාරයනේ එතකොට ඒ වාගේ විවිධ පළතුරු වර්ග ඊට පස්සේ කන జాති පළ වර්ගක් තියෙනවා අමෙන් කන්න පුළුවන් පලා වර්ගයක් තියෙනවා. කොළ ජාතියෙන් කනවනේ කොහොමද නොකන කොළ ජාතියක් නැති තරම් මිනිස්සුන්ට හානියක් නැහැ කොළ කොච්චර වැඩි වුණා. එතකොට පුතාට කිව්වා පුතේ උඹ ඵලයන් කැලෑවට. කැලෑවට ගිහිල්ලා ටික කාලයක් හිටියොත් දැන් මේ පොඩි දරුවෙකුට කියන්නේ අවුරුදු 8 10 පුංචි දරුවෙකුට කියන්නේ විත්‍ය කඩා ගන්න පුළුවන්. ඊට වඩා විදයක් කරගන්න බෑ. විත්‍ය කරන හැටි කියන්නේ අපි ඔන්න ඔතන වතුර තියෙනවා. ඔතන වතුර ටික විත්‍යට ගහපන් ඊට පස්සේ මේක එකකින් යනපන්. මේ පිටාත්තර පොඩ්ඩක්වත් උදව් කරන්න බෑ මේකට. තාත්තා මෙතන ගිහුවොත් තාත්තා විසි දෙවිය පුතාට යනවා. අම්මට බෑ කාටවත් උදව් සේවකයන්ටත් හදලා තියෙන. පුතා තනියෙන් කරගන්න ඕන. පුතා තනියෙන් කරගෙන ගියොත් තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ එච්චරකට සල්ලි භාගෙ තියෙන මහාසාර පවුලක පුතාට මේ වැඩේ කරගන්න පුළුවන් පොඩි දරුවා කොහොම හරි විත්ති කඩාගත්තා. විත්ති කඩාගෙන පැන්නා. පැනලා මේ දරුවා මොකද කරන්නේ? වනාන්තරයකට ගියා. වනාන්තරයට ගියා. දැන් මේ දරුවට ගමේ ආරංචි, රටේ ආරංචි, පළාතේ නුවර ආරංචි තියනවද මොන මොන හරි කිසිම ආරංචියක් නැහැ. අම්මට මොකද උනේ? තාත්තට මොකද උනේ? මාලිගාව තියනවද, ගේ තියනවද? ඒවම කිසි දෙයක් ආරංචි නැහැ. මෙයා කැලේට ගිහිල්ලා අවුරුදු ගාණක් කැලෑවේ හිටියේ. අවුරුදු ගාණාවක් කැලෑවේ ඉන්නකොට මොකද වෙන්නේ? මේ අම්මයි තාත්තයි සේවකයෝ මැරුණා. මැරලා ඉවරලා නිවාසයෙන් මුදු වෙන්නේ නිවාසයත් ගරවැටුව විනාශ වෙලා ගියා. ඊළඟ විනාශ වෙලා ගියා. මෙයා දැන් අවුරුදු ගාණක් හිටියට පස්සේ තෙන් තේරුණා දැන් ආයෙ අපෝ මේ ලෙඩෙම හැදෙන්නේ නැහැ. ඒතකොට මම පොඩ්ඩක් ආරංචි කරලා බලුවා දැන් ලෙඩේ රජසනුවර පැත්තේ ඔය කියන ඉසව් තියනවාද කියලා. බලනකොට ඒ ඉසව්ේ ලෙඩේ සම්පූර්ණයෙන්ම ඉවර වෙලා. ඒ කියන්නේ වසංගතයක් ආවා. වසංගතේ යන්ත ප්‍රමාණයක් නැරුණා. දැන් මෙයාගේ ගෙදර අම්මයි තාත්තයි තව සහෝදර සහෝදරයන් හිටියනම් ඕනේ. සේවක සේවකයෝ හිටියනම් ඕනේ. ලක්ෂ ගණක් නැරෙන්න තුනෝ කියන හැටියට. ඒ වාගේ සෑහෙන පිරිසක් මැරිලා කලක් ගත වෙලා දැන් වසංගතේ ඉවරයි. කල්පනා කළා දැන් එහෙනම් කියන්න ඕනේ. කියලා මෙයා මොකද කරන්නේ? නගරයට ආවා. නගරයට ඉස්සෙල්ලාම මොකද කළේ? පරීක්ෂා කරලා සල්ලි තියනවාද කියලා. තාත්තා කියපු තැන්වල 40 කෝටි නැද්ද කියනවද දන්නේ නැහැ. ඊට පස්සේ සලාම් ගියා. ඉතින් බලනකොට අනේ එක තැනක ඒ නිදන් කරපු වස්තු එහෙමම තියෙනවා. තව තැනක තව තැනක බලනකොට හැම තැනම පොඩ්ඩක්වත් අඩුවක් නැහැ. හැබැයි මෙයාට පොඩි චකිතයක් ආවා. මෙයා ගැන දැන් ගමේ රටේ පිළිකී කිසි කෙනෙක් අඳුරන්නේ නැහැ. දැන් මෙයා ගැන රජගහනුවර කවුරුත් දන්නවද? ගෙදර කවුරුත් දන්නවද? ගෙදර කවුරුත් නැහැ ගෑයෝ. නැහැ. රජගහනුවර වීතියේ කවුරුත් දන්නවද? නැහැ. නුවර කවුරුත් දන්නවද? කිසිම කෙනෙක් මෙයා ගැන දන්නේ නැහැ. ඒ හින්දා මං එකවරටම ඇවිල්ලා මේ සල්ලි ටික අරගෙන ජීවත් වෙන්න ගියොත් එහෙම මේ මිනිස්සුන් මං සැකහිතේ. සැකහිතල වෙලා මාව ගහලා බැනලා මරලා දාන්නත් පුළුවන්. ඒට වඩා හොඳයි මේ කුලියක් මලියක් කරගෙන මෙහෙමම ජීවත් වෙනවා. කියන්නේ මේ අර සල්ලි ටික හොයාගන්න නැතුව කුලියක් මලියක් කරගන්න නැතුව අප්‍රකටව ජීවත් වෙනවා. ඒක හොඳ ජීවත් වෙන්න පුළුවන්. දැන් මෙයා සරල ජීවිතයක් නෙ තියෙන්නේ. දැන් මෙයාට මස් මාස ආදී අත්‍යවශ්‍ය ජීවිතයක මස් මාංශ කෑමට අතිවැසි නැහැ. මොනවා හරි ওই පළතුරක් ගෙඩියක් තිබුණොත් එළවලුවක් බලා වර්ගයක් තිබුණොත් ඕනතරම් යැපෙන්න පුළුවන්. හොඳම වයසනේ අවුරුදු 7න් 8න් 9න් 9න් විතර ගෙදරින් ගිහිල්ලා අවුරුදු 20 25 විතර වගේ ආපහු ගෙදරට එනකොට දැන් මේ ශරීරේ මේ පංචස්කන්ධේ හොඳට හුරු වෙලා තියෙන්නේ පරාවර්ග වලට එළවලු වර්ග වලට ඊළඟට පළතුරු වලට මේවට හොඳට හුරු වෙලා තියෙනවා. ඒ හින්දා දැන් මෙයා යැපෙන්න අමාරුවක් තියනවද? කිසිම අමාරුවක් නැහැ. මොනම බාධකයක්වත් නැහැ. ඒ හින්දා මෙයා කල්පනා කළා අප්‍රකටව ජීවිතන ඔබ තිබුණාවේ උමනාවක් උනත් පස්සේ බැරිය. දැන් උමනා නැහැ කියලා කරමින් හිටියා. ජීවිතේට රස්සාවක් කරන්න ඕනනේ. දැන් මෙයා රස්සා පුරුදුලා තියනවද? රස්සා පුරුදුලත් නැහැ. දැන් මේ කැලේ හිටපු කෙනෙකුට 아무තු රස්සාවක් නැහැ. ඕන නැති සතුන් හසුරවන්න වගේ මොකක් කරයක් කිව්වොත් නම් අස්සෙවල්ලන්න සතුනක සමහරට අලියත් එහෙම සතු ගැන කලාවක් නම් දන්නේ නැති. එහෙම ඊට වඩා වෙන දෙයක් දන්නේ නැහැ. නමුත් දැන් රජවීදියට ආවට පස්සේ මේ කාර්ය කරන්න පුළුවන්කම නැහැ. ඒ හින්දා මෙයා දන්නවා එකක් එකක් මොකද්ද මේ අර හග්ගෙඩි වගේ ඒවා අරගෙන පිඹින්න හොඳ තාක්ෂණයක් මෙයා ඉගෙන ගන්න කරන කැලෑවෙන්න උට. හග්ගෙඩි වගේ බෙල්ල වගේ ඒවා අරගෙන මොනවා හරි තියෙන මේ කල මුට්ටි හට්ටි පෙට්ටි ලබුගිඩි වගේ ඒවා අරගෙන එවෙන් එයාට පිඹින්න පුළුවන් ලස්සනට හඬක් එන්න ලස්සනට හඬක් එන්න. ඒක එයා ඉගෙන ගත්ත තාක්ෂණය. සංගීතයක් තමයි. පොඩි පහේ මේ ශිල්පයක් හදාරලා තියෙනවා කැලෑවේ තනි තනි කවුරුත්ම නැහෙනේ. යාළුවෙකුට කියලා කෙනෙක් නැහැ, තරුණකමට කියලා කෙනෙක් නැහැ, කිසිම කෙනෙක් නැහැ. සත්‍යතර වෙන කවුරුත් යාළුවෝ නැදෑයෝ නැහැ. මෙයා මොකද කරන්නේ අර හම් වෙන ලබු කබල් වගේ එව්වා එහෙම නැත්නම් හග්ගෙඩි වගේ එව්වා එහෙම නැත්නම් ගොළුගොළු කටු වගේ ඒවා අරගෙන ඕවට පිඹින්න පටන් ගත්තා පිඹිනකොට මෙයාට අහු වුණා ශිල්පයේ ඒකින් කොහොම හොඳට ශබ්දයක් ගන්න පුළුවන් මේ නාදයක් ගන්න පුළුවන් සහ ඒ නාදයේ එක එල්ලේට යවන්න පුළුවන් කියලා වරලා ඒ කියන්නේ හැමතැනම පැතිරෙන්නේ නැතු යම් කිසි ඉසව්වකට මේ ශබ්දේ කරන්න යවන්න පුළුවන් කියලා මෙයාට ශිල්පයේ හදාarලා තියෙනවා ඒ හින්දා මෙයා නගරයේ මිනිසුන්ට කිව්වා දැන් මට රස්සාවක් දෙනවා නම් දෙන්න මම කැමති උදේ පාන්දරට නැගිටින්න ඕන අයට පාන්දරට ඇවිල්ලා ඉවරලා හැරවන්න මම කැමතියි කියලා පිළිවෙල. එතකොට මිනිස්සු කැමති වෙනවා. නාඩ වගේ. එනම් තියන්න නෑනේ. කුරුල්ලෝ නම් ඉන්නවා ඇති. ඒ හිතියටදී හැම මේ තනතුන් කුරුල්ලුන්ගෙන් හැමදෙනාටම හැරෙන්නත් බෑනේ. සමහර අය හදිසි අවස්ථාවන් වලට නැගිටින්න දෙනවම තියෙනවනේ. පාන්දර නැගිටින්න සමහර තුන් තුනට තුනමාට නැගිටිනවා. සමහර හතරට හතරමාට නැගිටිනවා. සමහර පහට පහමාට නැගිටිනවා. එක එක වෙලාවලට නැගිටිනවා. සාමාන්‍ය පොදු සම්මතිය හැටියට පහට තමයි රජුරන්ගේ නියමයේ තියෙන ඔක්කොම අවදි වෙන්න ඕන කියලා වල. පහ වෙනකොට මිනිස්සු වැඩ පටන් ගන්නකොට උදෑසන වැඩ කටයුතු පටන් ගන්න ඕන කියලා. ඊට පස්සේ මෙයා ගම්මුන්ට එක කතා කරලා ගම්මුන්ට කිව්වා මම ඔබලා පාන්දරට ඇහැරවන්න. දැන් මෙයාට පාන්දරට ඇහැරෙනවා. මෙයාට පාන්දරට ඇහැරෙනවා. ඉතින් අර කැලෑවෙන්නේ. කැලෑවෙ ඉඳලා රැය වෙලා මොනවද කරන්න තියෙන්නේ? රැය වෙලා කරන්න දෙයක් නැහැ. ආයේ ටීවී බලන්නද? නැහැ. අර මොකද්ද? සෙලියුලර් ෆෝන් එකක් තියාගෙන ඒකෙන් අන්තර්ජාල හුවමාරු කරගන්නද? ඒවා මොකවත් නැහැ. රැයට සෙල්ලම් කරන්නද? ඒත් බෑන සතුත් එක දුවලා පැනලා ඇවිදලා සෙල්ලම් කළා නම් ඒකත් හවස් කරුවල වැටෙනකොටම ඉවරයි. ඒතකොට මෙයා මොකද වෙන්නේ? රැය කරුවල වැටෙනකොටම කැලෑෙන් දෙද්දී නිදා ගන්නවා. අර හැන්දෑ 6 6:00මාර වෙනකොට 7 වෙනි ඉස්සෙල්ලා නිින්ද ගිහිල්ලා. හැබැයි 7:00ම 7 වෙනකොට නිින්ද ගිය මිනිස්සුෙකුට මොකද වෙන්නේ ඊට පස්සේ? මහා පාන්දර ඇහැරෙනවා. මහා පාන්දර නැගිටින කුරුල්ලෝ ඉන්නවනේ. ඉතාමත්ම පාන්දර අවදන කුරුල්ලෝ ඉන්න. සමහර කුරුල්ලෝ නැගිටව පියාඹන්න නැති වුණාට ඉන්න තැන්වල ඉඳලා ශබ්ද කරනවා. ඉන්න තැන්වල ඉඳලා ශබ්ද කුකුළු දැන් අපි කිව්වේ කුකුළු ශබ්ද කරනවා. ඒ වගේ විවිධ ආකාරයට කුරුල්ලෝ විවිධාකාර ශබ්ද නගනවා. ඉන්න ඉන්න තැන්වල ඉඳලා. ඉන්න ඉන්න තැන්වල ඉඳලා ශබ්ද කරනවා. එතකොට මේ දරුවට දැන් පුරුද්ද මොකද්ද? කල්ැතුව නිින්දට යනවා. පාන්දර අවදි වෙනවා. පාන්දර අවදි වෙනවා. ඒ හින්දා මෙයාට රස්සාව ගලපලා යනවා. ගලපලා යනවා. මිනිස්සුත් එනවා කියලා නම් මට මේ වෙලාවට හරවන්න, මට මේ වෙලාවට හරවන්න, පොදු සම්මත වෙලාවට හරවන්න කියලා. මෙයා කොහොමද හරවන්නේ? කලයක් අරගෙන කලයට පිඹිනවා. කරේට ශබ්ද කරනවා. පිම්බිලවා ගහනවා. ඒ විවිධ ආකාරයට ශබ්ද කරනවා. ශබ්ද කරලා එක එකනාට කතා කරනවා. දැන් ගෙවල් වලට යන්න බෑන සමහර අය ගෙවල් වලට ගේට්ටුව ළඟ ඉඳලා පාර ළඟ ඉඳලා සමහරවල් කතා කරනවා. ඉතින් ගේට්ටුවේම වහලන සමහර විනේ ඉබියතුරු දාලා නැතින සමහර විනායක මෙහෙන්ද කෑගහලා කතා කරලා කියනවා. දැන් වෙලාව හරිය නැගිටින්නේ කියලා කියනවා. එහෙම කියන්නේ යනවා. මෙහෙන්ද මෙයාට නමක් වටන මොකද්ද? කුම්භ ഘോഷක කියලා ඉවරලා. එතකොට මොකද්ද මේ කතන්දරේ? කුම්භ ഘോഷක කතා ප්‍රවෘත්තිය තමයි මේ මම මේ කියමින් යන්නේ. දැන් කියලා ඉවර වෙනකොට සත්‍යය ඇවිල්ලා තියෙන්නේ. ප්‍රසද්දා මහපාන්දර බිම්බිසාර රජුගේ නැගිට හදිසි අවශ්‍යතාවයකට. බිම්බිසාර රජුගේ නැගිටලා රටම ලෝකෙම නිහඬ වෙලා තියෙන වෙලාවේ රජුරවන්ට ඇහෙන සද්දයක් මිනිස්සේ කලයකින් සංගීතයක් නගලා කෑ ගහනවා. ගෙවල් වල මිනිස්සුන්ට කතා කරනවා. ගෙවල් වල මිනිස්සු කතා හොඳට කන්දුන රජුරේ ඉසව්වට. දැන් හුළඟ හුළං අත තියෙන්නේ රජුරන්ගේ පැත්තට. රජුරන්ට උද්දට හඬ එනවා. ඒකෝට රජුරන් මේ හඬ තන් දීලා බලනකොට රජුරන් තුන මේ නම් දුගියෙක් වෙන්න බෑ. මේ කටහඬ හැටියට මොන හේතුවකින්වත් දුගීත් වෙන්න බෑ. මේ මහා සම්පත් රජු රජු ස්වාමීන් වහන්සේ රජ කෙනෙක් නතරතුරු දන්නවා ඒවත් අවබෝධයක් තියෙනවා. රජුරවණ්ඩ තියෙනවා ශබ්ද විලාසයේ අනුව දේහ විලාසයේ නැතුව කුජල හැකියාවන් හොයා තෝරා ගැනීම විඥානයක් තියෙනවා. සංජානනයක් තියෙනවා. දැන හඳුනා ගැනීමක් තියෙනවා. රජුරවණ්ඩම ගත්තා මේක. මෙයා නම් මොන විදියකින්වත් මේ දුගියෙක් වෙන්න බෑ, දිරින්දෙක් වෙන්න බෑ, කම්කරුවෙක් වෙන්න බෑ, මහා සල්ලිකාරයෙක් වෙන්න ඕනේ. ඇයි එතකොට මෙයා මෙහෙම දුගියෙක් විදිහට ජීවත් වෙන්නේ? කවුද? කියන පණිවිඩයක් කියවුවා. යන්න අර කැලහන මනුස්සයට එන්න කියන කිරවල. ඊට පස්සේ ඔන්න සේවකයෝ ගිහිල්ලා රජුරු කතා කරනවා කියලා ආවා. එතුන් මෙයාගේ රාජකාරියත් ඉවරයි. රාජකාරියෙන් තිබ්බත් රජුරු කතා කරලා යන්න එපේ. රජ මාධ්‍යාවට ගියා. මිනිස්සු අයින් කළා රජුරු. රජුරු හරිය බුද්ධිමත් රජ කෙනෙක් නෙකොසල රජුරු වගේ නෙවෙයි පින්වත් බිම්සා රජුරු ඉතාමත්ම බුද්ධිමත්. කොසල රජුරු හඳුන්වන්නේ පදපරම කියලා කරලා බිම්සා රජුරු පදපරම නෙවෙයි වහා අවබෝධ කරගන්නාසු උපදිතන්නේ විපදිතන්නේ ඤෙය්‍ය කියන තුන්තන ඉන්න රජ කෙනෙක්. ඒ හින්දා මේ බුද්ධිමත් රජුරු තීන්දුව කළා මේ කාරණාව පොදුවේ අහන්න හොඳ නැහැ. රාජ්‍ය සභාවේ අහන්න හොඳ නැහැ. අනුන් ඉස්සරහා අහන්න හොඳ නැහැ. මොකක් හරි රහසක් මෙතන තියෙනවානේ. මේ රහසත් හඳුනගන්න ඕන කියලා මනුස්සයන්ට කතා කළා. කුඹගෝසකට කතා කළා. කතා කරලා විස්තර ඇහුවා. කොහෙද ඉන්නේ? ඉතින් ඉන්න මාර්ගය කිව්වා. මේ මෙච්චර කල් කොහෙද හිටියේ? ඊට පස්සේ විස්තර අහන උන්ට රජරෝ මෙයාගේ අඩුපාඩු දන්නවා. මෙච්චර කල් කොහෙද ඉඳලා කියලා මනෝට කොහෙද ඉඳලා තියෙන්නේ? කැලෑවේ ඉඳලා තියෙන්නේ. එතකොට මට ඇත්ත කතා කරලා කියනවා කැලෑවට ගිහින් කොහෙද ඉඳලාද? කැලෑවට ගිය දෙවියන් වහන්සේ මෙහි ඉඳලාම තමයි. එතකොට මොකක්ද ඇත්ත සිද්ධිය කියනකොටම මගේ තාත්තා තමයි යහවල් සිටුවරයා කියලා කිව්වා. රජරෝ කවුරුවත් ඍෂිදී දන්නේ නැහැ. නමුත් ඒ සිටුවරයන් අරන කියන දන්නේ සිටු පොලින් කවුරුත් ඉසුණු බක් රජුරු දන්නේ නැහැ. ඒක දැනගන්න කොහොමවත් ලියවිලා කියවිලා නැහැ. රජු හිටියේ ඔක්කොම මේ පුතත් එක්ක ඔක්කොම පුත්තු ටික ඉවරයි කියලා තමයි රජුරු දැන ඒ වීතියම වසංගතෙන් මිය ගියානේ. එතකොට දැන් ඔන්න මේ දරුවගේ සියලු ප්‍රවෘත්ති රජුරු දැනගන්නකොට අනේ මේ රජුරු හොඳට අඳුරන රජුරුවන්ගේම හිතේසි සිටුවරයාගේ පුතානේ ඉතුරු වෙච්ච එකම පුත. ඊට පස්සේ ඇහුවා ඇයි තමුන් තමුන්ට තාත්තා කිව්වේ නැද්ද සල්ලි තියෙන තැන් කිව්වේ නැද්ද කියලා ඇහුවා. ඒතකොට ඕනම් කිව්වේ නැහැ කියලා කියන්න පුළුවන්. ඒක ඒ බොරුව මෙයා කිව්වේ නැහැ. තාත්තා සල්ලි තියෙන තැන් කිව්වා. ඉතින් ඒ තැන් වල බැලුවේ නැද්ද තියනවද කියලා. ඒ තැන් වල බැලුවා. තියනවද සල්ලි? තියනවා දෙවියන් වහන්සේ. ඉතින් එව්ව අරගෙන ඇයි ජීවත් වෙන්නේ නැත්තේ? මම හිතුවා ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ මම කල්පනා කළේ මම මේ පැත්තේ කවුරුවත්ම අඳුරන්නේ නැහැ. මට කිසිම නෑයෙක් නැහැ. කිසිම ගායෙත් නැහැනේ. වීදියේ කිසිම කෙනෙක් අඳුරන්න මෙයා දන්න අඳුරන කිසිම කෙනෙක් මේ ලෝකෙම නැහැ. ඒසොට මම හදිස්සියේ ධනවත් ධනවතෙක් වගේ පෙනී හිටියොත් එහෙම ස්වාමීනි මේ අය මාව සැක කරන්න පුළුවන්. එක්කමව හොරෙක් තක්කලියෙක් හැටියට සැක කරන්න පුළුවන්. මංකොල්ලකාරයෙක් හැටියට සැක කරන්න පුළුවන්. සමහර විට මට ගහලා බැනලා මාව නැතිමඟ ස්ථාන කරලා මගේ තියෙන වස්තු සල්ලි ගන්න පුළුවන්. මට බලවත් විපත්තියක් වෙයි කියලා තේරුණා ස්වාමීනි. ඒ නිසා මම මේ වස්තු තියෙන දරලා මේ විදිහට අප්‍රකටව ජීවත් වෙනවා කියලා ප්‍රකාශ කළා. ඒක යොරණ හරියට මේ කරුණාවට පැහැදුණා. රජුරන්ට මේ කරුණාවට පැහැදිලා රජුර මොකද කරන්න මෙයත් එක්ක පරීක්ෂා කළා. අර නිදාන 80 මේ 40 කෝටි තියනවාද කියලා බනෝට 40 කෝටිම තියෙන රජුර ඉතාමත්ම පැහැදිලා අංගත කරන රජුරන් දුවක් හිටිය විවාහ වන වයසේ මේ කුණ්ඩගෝසක නම් වූ කලයට පිඹලා වේලාව කියපු ඇහැරෝපු රට ඇහැරෝපු අහිංසක දුප්පත්තු පෙනී හිටපු නිර්හංකාර තරුණයාට විවාහ කළ දුන්නා දුර විවාහ කරලා දුන්නා. දීලා තනතුරක් දුන්නා. දැන් දැන් රජවරණ දෙන්න පුළුවන් සිටු තනතුරක් දෙන්න පුළුවන්. ඒතකොට මේ තාත්තගේ දෙවිල සිටු තනතුර මෙයාට දුන්නා. දුවත් දෙතරුගේ දැන් හරියට බැලුවොත් සිටු පවුලක් නෙවෙයි රජ පවුලක් නේ. රජුරන්ගේ දුවගේ සම්පූර්ණ රජුරන්ගේ බෑනනේ. දීලා රජුරු මොකද කරන්නේ මේ පිළිබඳව බුදුහාමුදුරන්ට දැනුවත් කළා. රජුරු දැන් දැන් කිව්වට කමක් නැහැ. දැන් කාටවත් ගැටලුවක් නැහැ කියලා දන්නවනේ. දැන් වස්තුවක් හොයාගෙන ඉවරයි. ඒවත් ගොඩ දාලා තියෙන මල්ගාව පුත්තන දුන්නා. දුවත් සම්ම කරලා දුන්නා. මේ සියල්ලම කරලා මේ පිළිබඳව ගිහිල්ලා කිව්ව බුදුහාමුදුරන්. ස්වාමීනි මගේ බෑන අලුත හම්බෙච්ච බෑන මට හම්බුනේ පාරේ ගෝසා කරමින් කෑ ගහනකොට. බෑනගේ රස්සාව ස්වාමීනි පාරේ මිනිස්සු හැරවන පාන්දරට. මිනිස්සු හැරවන පාන්දරට. මට ස්වාමීනි දවසක් ගානේ මෙයාගේ කටහඬ ඇහෙනකොට මට හිතුණා මේ මහා සල්ලිකාරයේ සල්ලිකාරයෙක්ගේ කටහඬ මට දැනුණා. ඒ හින්දා ස්වාමීනි මම ඔහු ගෙන්නලා තොරතුරු හොවට පස්සේ මට දැනගන්න හම්බුන ඔහුගේ අතීතය මගේ හිත මිත්‍ර යාළු සිටුවරයෙක් තමයි මෙයාගේ තාත්තා. 80 කෝටිය සල්ලි තියෙද්දින් තමයි ස්වාමීනි පාරේ ওই විදිහට පුංචි රස්සාවක් කරමින් හම්බෙන් සොච්චමින් ජීවත් වෙලා යපිලා තියෙන්නේ ওই විදිහයි කියලා කිව්වා. ස්වාමීනි මෙච්චරකට නිර්හංකාර මිනිස්සු මෙච්චරකට මානය අයින් කරපු නියතමානී මිනිස්සු ඉන්න පුළු අනතිමානී මිනිස්සු ඉන්නවද ස්වාමීනි කියලා ධර්ම සාකච්ඡාවක් කළා බුදුහාමුදුරුවෝ. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මේ ගාථාව ඒ දෙන හඳුනාම වෙනුවෙන් දේශනා කළ පින්වත්නි උත්‍රාණෝතෝ සතිමත්තු මේකේ ප්‍රධාන කරුණු ටික මම කියන සරල තේරුම ඔය දහම් පාසල් පොත්වලත් රජී පොත්වලත් කියන ඒ සරල කරුණු කීපේ මම පොඩ්ඩක් ගැඹුරට චුට්ට චුට්ට කතා කරන්න බලාපොරොත්තු වෙනවා උත්‍රාණෝතෝ කියන්නේ නොපසුබට උත්සාහය ගැන කියන්නේ. ඔකවිට වඩා ඈතට යනවා අප්‍රත්‍යත් ධෛර්යය කියන තැනට යනවා කාමයේ පරක්කමය කියන තැනට එනවා ඔය බහලත් ඇත්තේ කාමදාතු පරක්කමදාතු ආදී වශයෙන් කියන තැන් වලට එනකම් එනවා. දල වශයෙන් හිතාගන්න මිනිස්සුගේ ජීවිතයේ ජයග්‍රාහී තත්වයන් යන්න එක හේතුවක් තමයි මොකද්ද? නොපසුබට උත්සාහය. දැන් මෙයා කල්පනා කළා හිඟන්නේ කොහොමද උනේත් නැන්නේ. රස්සාවක් හොයාගත්තේ කුඹගොසලි නේද? කුඹගොසලිද රස්සාවක් නරක රස්සාවක් නෙවෙයි ඒක. ඉතින් එයාට එහෙම රස්සාවක් කරන්න අවශ්‍යතාවය නැති බව ඇත්ත. නමුත් නිර්හංකාර මිනිස්සෙක් හැටියට තමන් කල්පනා කරලා හොරකම් කරන්න හොඳ නැහැ. බලහත්කාරයෙන් ගන්න ඕන. මගේ සල්ලි වලින් වුණත් මම අනවශ්‍ය ආකාරයට යැපෙන්න යන්න අවශ්‍ය නැහැ. මෙහෙම මේ සරල සහල් ජීවිතේ මට හොඳයි. උත්සාහනවතු කියන්නේ ඒක නොපසුබට උත්සාහය. උත්සාහනවතු. සත්‍යමතු කියන්නේ සිහිය කියන එකයි. මේ ගැන මම ධර්මානුකූලව අද පොඩ්ඩක් පහදන්න බලාපොරොත්තු වෙනවා පින්වත්නි. මේ සිහිය කියන එක කොහොමද කියන ගැන කවදාකවත් කිසිම දේශනාවකදී මම අහලවත් නැහැ කිසිම දේශකයන් වහන්සේ නම සැබෑ සතිය ඉදිරිපත් කරන මොන ධර්ම දේශනාවකටවත් මටවත් අහන්න හම්බෙලා නැහැ. මේ මමත් මේ බෞද්ධ නාලිකාවේ බණ නිතර රූපහානි ගුවන් විදුලිය යොමු කර තිබෙනවා. නමුත් ඒක අහන්න හම්බෙලා නැහැ. මම අද ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන සැබෑ සතිමත්ව කියන එක. සතිමත්ව කියන එකේ දල තේරුම මොකද්ද? සිහියෙන් කටයුතු කිරීම. උත්සාහනෝත්ව කියන්නේ උත්සාහය. උත්සාහය කියන්නේ දකුඩි දරුවෝ දෙන්නෙකුත් වෙන හොඳට මතක තියාගන්න ඕන පාන්දර නැගිටින්න පුරුදු වෙන්න ඕන. රැය නිදා ගන්න ඕන පාන්දර අවදි වෙන්න ඕන. රටේම මිනිස්සුන්ට මේක පුරුදු කරන්න ඕනේ. කුඹුගොසක කොහොමද කියන්නේ? කීයටද නිදාගන්නේ හැන්දෑවේ? හැන්දෑවට සෑහෙන උත්තරවල වෙනකොට නිදාගත්තා. පොතේ පතේ වල ටික වල අට අට වෙනකොට නිදාගත්තට කමක් නෑ ආමයි. අට අටමාර වෙනකොට. හැබැයි පාන්දර හතරට විතර නැගිට ගන්න පුරුදු වෙන්න ඕනේ. දැන් අපේ වෙලා තියෙන මොකද්ද? ඔක අනිත් පැත්ත නෙවෙයි කියන්නේ. මේ කියන්නේ පැත්ත වෙලා තියෙන්නේ. පාන්දර නැගිට ගත්තොත් කොච්චර හොඳට පාඩම් කරන්න පුළුවන්ද? මොනතරම් පොත්පත් බලන්න පුළුවන්ද? 550 ජාතක පොතම කියවන්න පුළුවන් එක මාසයක් ඇතුළත මහ පාන්දර නැගිටින පුරුදුන්ට එහෙම. 550 ජාතක පොත. සමහර කියනවා ඔක තේරෙන්නේ නෑ අපිට බලන්න බෑ. අපිට දැනුවා අපි සරල සංක්ෂිප්ත කළ දැන් තියෙන 550 ජාතක පොත. ඒකේ තේරුම සරල සංක්ෂිප්ත කියලා කියන්නේ ඊටාත්ම සරලයි අධිග මේ හැලි නෑ සංක්ෂිප්තයි කෙටි ඒ වගේම වචනත් සැහැල්ලු වචන වලින් තියෙනවා. දැන් අද විවහාර වචන වලින් තියෙනවා. මේ ඒ පොතක් ගත්තොත් එහෙම දරුවෙකුට එක මාසයක් යන ඉස්සලා කියවලා අවසන් කරන්න පුළුවන් මේ උත්‍රාණෝතු කියන කණගමුණේ කළොත්. මම පස්සේ තව පැහැදිලි කරනවා මම පසුව මේ මුලට එනවා ආයතන දැනට වචන තේරුම් කරගන්න උත්‍රාණෝතු උත්සාහයෙන් කටයුතු කිරීම සතිමතු සිහියෙන් කටයුතු කිරීම. සුචිකම්මස්ස කියලා කියන පින්නොත් පිරිසිදු වැඩ කිරීම කියන්නේ. ඕකත් මම අද පත්‍රිකයක් ඉඳ තිබුණු පහදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක තව පැය භාගයක් විතර අපිට කල් තියෙනවා සමහර විට ගන්න පුළුවන් වෙයි. සුචිකම්ම නෙමෙයි මේ මේ අහන්න අසුචි කියන එක ඔබ දන්නවනේ. අසුචි කියන එක ඔබ දන්නවා. ඒකෝ අසුචි කම්ම කියන්නේ මොනවද? අපවිත්‍ර වැඩ. එහෙමනම් අසුචි කම්ම කියන්නේ මොකද්ද? පිරිසිදු වැඩ. ඒකෝ වැඩක ඇතුළේ අපිරිසුදුතාව තියෙනවා නම් ඒක මොකද වෙන්නේ? උදාහරණයක් ඇටියට මෙහෙම ගන්න දාන ගෙදරක් බණ ගෙදරක් තියෙනවා. බණ ගෙදරක් බණ ගියා බණ ඉවරනාට පස්සේ මේ ගෙදර මිනිස්සු කොහොම වහවැටලා බොන්න පටන් ගන්නවා. දැන් ඒ ගෙදර බණ කර්මයේ සුචි කර්මයක්ද? බණ කර්මයේ සුචි කර්මයකුත් නෙවෙයි. එයි බණ යොදලා තියෙන්නේ වෙන වැඩවලට අරක තමයි තමන්ගේ වැඩේ. ඒක තමයි ප්‍රධාන වැඩේ. බණ ටික හැන්දෑවේ 4 විතර හම්බුරගෙන 7:00 හමාර වෙනකොට ඉවර කරලා ගිහිල්ලා එතන ඉඳලා පටන් ගන්න වෙන වැඩක්. එතකොට පින්වත්නි සුචි කර්මයේ අසුචි වුණා. සුචි කර්මය අසුචි වුණා. කොහොමද අසුචි වෙන්නේ කියන අත බහදන්න බලාපොරොත්තු වෙනනම් පසුව දැන් මම තියාගන්න සුචි කම්මස්ස කියන්නේ නිවැරදි කර්මාන්ත. උදාහරණයක් හිතට ගත්තොත් එහෙම ගොවිතැන් වෙළඳාම් ආදීෙහි පවා යෙදෙන මිනිසෙකුට නිවැරදි කර්මාන්ත තියෙන්න ඕන සුචි කර්ම. තුලා කූට මාන කූට කංශ කූට ආදී වශයෙන් කියන දේ තමයි මේ සම්හාන් කරන්නේ. උත්තානවතෝ සතිමතෝ සුචි කම්මස්ස. නිසම්මකාරිනෝ කියලා කියන්නේ සොයා බලා වැඩ කිරීම කියන එකයි. නිසම්මකාරිනෝ කියලා කියන්නේ සොයා බලා වැඩ කිරීම. මේ වෙලාවට මොකද කරන්නේ තියෙන්නේ? මේ වෙලාවට මම මොනවද කරන්න ඕනේ? මේක මම කවුරුවත් කියනකම් ඉන්න ඕනේද? නැහැ නේද? දැන් උදාහරණයක් ඇටියට ගෙදර පින්කම් ගෙදර කියලා හිතමු. ගෙදර දාන ගෙදර. දැන් දාන වලට ඔක්කොම ලෑස්ති. 11යි 10යි වෙලාව. හාමුදුරුවෝ වඩිනවා. ඉස්සර පාපිස්ස තුන පාපිස්ස වැලි වලින් පිරලා තියෙනවා. දැන් හාමුදුරුවෝ වඩිනකොට මේ වැලි මිශ්‍ර පාපිස්ස උඩින් වඩින්න දෙනවද? එහෙම නැත්නම් වඩින්න පෙරවතු ඒ පාපිස්ස රැගෙන ගසා දාලා එතෙන්ද දානවද? අන්න සුචිකම් මේ මේ නිසම්මකාරිනෝ කියන එක. ඒක තමයි ඒකට කවුරුත් අනකරන එක දැකපු කෙනා කරන්න ඕනේ. ඒක දැකපු කෙනා කරන්න ඕන. පන්සල් වල මේ ක්‍රියාමාර්ගය ඉතාමත් හොඳට කරනවා. පිරනවලම් බෙදලා දීලා තියෙනවා. වත සැසැපිරීම කියලා වල වත් සපයන ක්‍රමය කියලා වල පන්ස් පිරනවලම් වික්ෂු මහන්සලා පොඩි හඳුර බෙදලා තියෙනවා. ඔය මේ ආවාස වත කියලා එකක් තියෙනවා. බත්තග්ග වත කියලා එකක් තියෙනවා. දැන් බත්තග්ග වත කියන හාමුදුරුව තමයි ඒ දවසේ තීන්දුව කරන්නේ හාමුදුරුවෝ කොච්චර ඉන්නවද අපි හිතමු උදේ දාන කියලා. බත්තග්ග වත තියෙන හාමුදුරුවෝ බත්ගියට යන්න ඕනේ. දංගෙට. දංගෙට ගිහිල්ලා කියනමක් ඉන්නවද ඒ හැම්දුරුන්ගේ පිඟන් හෝ පත්‍රා හෝ පත්‍රත් ඇති මොනවාද ඒව හොදලා සකස් කරලා ඒ ඉන්න ගානට දාණි ලැබී තිබෙනවාද අඩුපාඩු තියෙනවා නම් සම්පූර්ණ කරන්නේ මොකද්ද කියන ඒවා හොයා බලන්න ඕන. එසේ හොයා බලන ආදී කටයුතු කරන්න තියෙනවා. මේ විදිහට වතාවත් ගොඩක් තියෙනවා භික්ෂුවකට කරන්න. ඉතින් මේ වතාවත් ආදී කිරීම තමයි මේ සම්මකාරිනෝ කියලා කියන්නේ. තවත් දුරටත් ඉඳ ලැබෙන විදිහට පස්සේ පැහැදිලි කරගන්න වෑයම් කරමු. උත්තානෝතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤ්ඤපස්ස කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියනට ඉන්ද්‍රිය සංවරය විතරකුත් නෙවෙයි. මෙතන මමත් අහලා තියෙන පින්වත්නි ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය කියුවොත් පින්වත්නි ඇස, කන, දිව, නාසය, ශරීරය කියන මේ පහ සංවර කිරීම කියන එක විතරක් වගේ આવොත් වැරදි. හේතුව මේක චිත්ත සංවරයක් තියෙන්න ඕනේ. නැත්තම් පින්වත්නි චිතත් එක එකරා අපි මේ හැවැඩ කරන්නේ හිතින්දනේ. නේද? හැවැඩ කරන්නේ හිතින්ද. කන වැඩ කරන්නේ හිතින්ද. නාසය වැඩ කරන්නේ හිතින්ද. හිත නැත්තම් ඔය එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා හිත සංවරයක් තියෙන්න ඕන. එහෙමනම් මොකද ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ? කාය, චිත්ත, සමා සම්නෝරිය දෙකේම තියෙන සංසුන්කම තන්ත්‍රත්වය කියන එක. සංයුත් නිසම්මකාරණ සංයපස්ස සංයපස්ස ධම්ම ජීවිනෝ කියලා කියන්නේ ධර්මිෂ්ඨව ජීවත් වීම. දැහැමිව ජීවත් වීම, නොකල යුතු රැකියාවන් හින් ඈත් වීම, හොඳ රැකියාවල දැහැමිව නිරත වීම. සංයපස්සට ධම්ම ජීවිනෝ. අප්‍රමත්තස්ස කියලා කියන්නේ නොපමාව කටයුතු කිරීම කියන එකයි, අප්‍රමාදීව කටයුතු කිරීම කියන එකයි, අද කළ යුතු දේ අදම කිරීම කියන එකයි අප්‍රමත්තස්ස. අන්න ඒ පුජ්‍යලයාගේ යසෝ යසස යසසත් පින්වත්නි ධර්මානුකූලව පැහැදිලි කරන්න මම සත්‍යමත්ෝයි යසයි කියන මේ දෙක විතර පැහැදිලි කරලා ඉස්සෙල්ලා. ඒ දෙක පැහැදිලි කරලා අනිතවට එන්න බලන්න. නැත්තම් ඉඩ මදි වෙන වෙලාව මදි වෙනවනේ පේනවත් නේ. සතිමතෝ කියන එකයි යසෝ කියන එකයි විතරක් පැහැදිලි කරලා ඉතුරු ඒවට පස්සේ එන්න බලන්න. ඒ ටික අහගන්නද හොඳට හොඳට අහගන්න. ගෙවල් වල ගිහලා ලියලා තියන්න අද අමතක වෙන දේවල් තියෙනවා මේ ධර්ම දේශනා විකාශනය වෙන දවසට ආයපව් ලියාගෙන මතක තියාගෙන ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ ඉස්කෝලේ ළමයිට කියන්න ඕන. යසස කියන්නේ මොකක්ද කියලා. යසස මොකද යසස කියන්නේ? තාම පැහැදිලි කරලා නැහැ. යසස කියලා කියන්නේ පේනවත් නේ කීපයක යසසක් තියෙන එකක නෙවෙයි අංශ සම්පූර්ණ වශයෙන් බෙදා හැරීම කරුණු පහකින් සමන්වාවිත වෙන්න ඕනේ. කරුණු පහකින් සමන්වාවිත වීම තමයි පින්නොත් නේ යසෝ අභිවර්ධති කියලා කියන්නේ. යසෝ අභිවර්ධති. අන්න ඒ පුජ්‍යලයාගේ ඔය කරුණු කීපයෙන් සමන්විත පුජ්‍යලයාගේ යසස අභිවර්ධති මනාව වැඩෙන්නේය කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. යසෝ අභිවර්ධති. එතකොට ඒ කුම්භඝෝෂකගේ යසස වැඩුණේ ඒ කුම්භඝෝෂක නිවැරදි ප්‍රවේශයක් බවට පත් උනේ ඔය බුදුහාමුදුරුවෝ කියලා දීපු මාර්ගය තුල ගමන් කරපු නිසා ඒක ඒ කතා ප්‍රවෘත්ති අපි හැම දිනාටම වටිනවා. අපි අසස කියන තැනින්ම පටන් ගමු. අවසන් කරපු තැනින් පටන් ගමු. පටන් ගන්න සත්‍යමත්ව කියන එකට පැහැදිලි කරගන්න බලමු. දරුවනේ යසෝ කියන එකට අයිති වෙන යසස්ස ආකාර කීපයකින්ම දේශනා කළ තියෙන බුදුහාමුදුරු. යසස්ස සාමාන්‍ය වශයෙන් කියනවා නම් කොටස් පහකට බෙදෙනවා යසස් කියන එක. එක ඓශ්වර්ය යසස්ස කියන එක. ඓශ්වර්ය යසස්ස කියලා කියන්නේ සම්පත් ධනදාන්නේ වතු පිටි කරකබාන රන්රිදි මුතුමැණික් එතකොට අර කරුණු ටිකෙන් සමන්වාවිත පුජ්‍යලයාට මොකද වෙන්නේ යසස වැඩෙනවා අර මොනවද මුලින් කිව්වේ උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්ස ධම්මජීවිනෝ අප්‍රමත්තස්ස අප්‍රමාදීව කටයුතු කරන පුජ්‍යලයාට මොකද වෙන්නේ යසස වැඩෙනවා මොකද්ද යසස වැඩෙනවා කියන එකේ පළවෙනි එක ඓශ්වර්ය යසස වැඩෙනවා යසසේ පළවෙනි එක මොකද්ද ඓශ්වර්ය යසස. මොකද්ද ඓශ්වර්ය යසස කියලා කියන්නේ? ධන ධාන්‍ය වතු පිටි අරක බාන ඉඩකඩම් වස්තුව දීපොළ වස්තුව දීපොළ වැඩෙනවා පළවෙනි එක යසෝ අභිවඩති යසස වැඩෙන්නේය යසසේ පළමුවන්න ඓශ්වර්ය දෙක භෝග භෝග කියනකොට කුඹුරු වතු පිටි කුඹුරු වතු පිටි ඊට පස්සේ ධාන්‍ය වර්ග අරකේ දාන ධාන්‍ය කියලාත් මම කිව්වා මෙතෙන් තමයි ඒ භෝග කියන එකට තමයි පරිභෝග කරන ඒ වගේම ගෙවල් ඇඳන් ඇඳ ඇතිරිලි කොට මෙත් මේ ඔක්කොම පින්නොත් නිමන වගේ තියෙන්නේ පරිභෝග වස්තුන් වල තියෙන්නේ ඒකවල දෙවෙනි යසස මොකද්ද භෝග යසස කියන එක ඓශ්වර්ය යසස ඓශ්වර්ය යසස තියෙනවා නම් ඉතින් භෝගේ යසස හදා ගන්න පුළුවන්. සමහර කෙනෙකුට සල්ලි නැතුණාට පරිභෝගික වස්තු සමහර අයට තියෙනවා. අඩු වැඩි වශයෙන් තියෙනවා. සල්ලි අඩුයි. හැබැයි පරිභෝග පරිහරණය කරන જાතකම ඕන තරම් හම්බ වෙන භාණ්ඩ වශයෙන්. ඕනතරම් හම්බ වෙනවා භාණ්ඩ වශයෙන්. නම් වික්ෂුණහන්සේනම උදාහරණයක් ගන්නකො ශෛලී නැහැ ධනවත් නැතුව ඇති. නමුත් උන්වහන්සේට පරිහරණය කරන්න කරනම් අවශ්‍ය තරමට ඇඳන් ඇඳ ඇතුලේ බෙඩ් ෂීට් තුවා මේ ආදී වශයෙන් වල ලැබෙන්නේ නැද්ද? ඒවා තමයි උපභෝග වස්තු, පරිභෝග වස්තු. ඒතකොට පළවෙනි එක මොකද්ද? ඓශ්වර්ය දෙවෙනි එක මොකද්ද? භෝග භෝග යසස කියන්නේ ඓශ්වර්ය යසස භෝග යසස තුන්වෙනි එක පරිවාර යසස තුන්වෙනි එක මොකද්ද පරිවාර යසස. පරිවාර යසස කියන්නේ මොකද්ද? පරිවාර යසස කියලා කියන්නේ යාළු මිත්‍රයෝ, නෑදෑයෝ, හිතවන්ත, තමන්ගේ වැඩක් කරගන්න පුළුවන් පිරිස. නැද්ද කියන්නේ ඔව වෙන වෙන මට කියන්නේ සල්ලි නැති බස් පරිභරණය කරන්න වස්තු ඇති අය ඉන්නවද? ඉන්නවා. හැබැයි සල්ලි නැහැ. සල්ලිත් නැති උපභෝග පරිභෝග වස්තුවක් නැති ඒ වුණාට ඕන දෙයක් කරගන්න පුළුවන් පිරිවර තියන අය නැද්ද? ඉන්නවා. ඕන තරම් ඉන්න එහෙම මිනිස්සු ඉන්නවා. හැබැයි මේ අපි කතා කරන්නේ මේ පහම ලැබෙන ආකාරය. ඒතකොට ඔය පහෙන් සමහර අය එක එක ඒවා අඩුයි වැඩි අඩු වැඩි වශයෙන් එහෙම වෙනවා. ඒතකොට මොකද්ද අපි කිව්වේ භෝග සම්පත්‍ති භෝග යසස පරිවාර යසස. මොකද්ද පරිවාර යසස කියලා කියන්නේ? පිළිවෙල විශේෂයෙන් කවුරුද අත්තම්මි ජාතම්හි සුඛා සහාය කියලා බුදුහාමුදුරනේ එක මේ සපතල දේශනා කළා තියෙනවා. අත්තම්මි ජාතම්හි කියලා කියන්නේ වැඩකටයුත්ත ඇතිකල්හි සහායා යහලුවන් සිටීම සුඛා සපේකි. වැඩකටයුත්තක් ඇතිකල්හි යහලුවන් සිටීම සපේකි. ඒකෙන්ද පරිවාර සම්පත්තිය මිනිස්සුෙකුට ඕනමයි. ඔබට කරන්න පුළුවන් මේ ලෝකේ තියෙන හැම වැඩක්ම කරගන්න පුළුවන්ද? හැම වැඩක්ම කරගන්න බෑනේ පින්නොත්නි. අපිට හැම වැඩක්ම කරගන්න බෑ. සමහර වැඩ අපිට කරගන්න අපිට සහායකයෝ අවශ්‍යයි. සහායක අවශ්‍යයි. දැන් මෙතන අපි මේ ධර්ම දේශනා පවත්වන්නේ දුෂ්කර පවුලකටනේ. දුෂ්කර නොවනට පුළුවන්, දුෂ්කර මහත්යයට පුළුවන්ද, කාර්මිකයාගේ වැඩේ කරන්න පුළුවන්ද, කාර්යක හදාගන්න පුළුවන්ද කියන්නේ. කාර්යක හදාගන්න බෑ. සමහර දොස්තර මහතුරුන්ට පැච්චයක් ගියත් ඒක දාගන්න බෑ. රෝදි ගලව ගන්නවත් තේරෙන්නේ නැහැ සමහර අයට. මේක තේරෙන්නේ නැහැ කියලා කියන්නේ දැනුම නැහැ කියන එක නෙවෙයි. සාමාන්‍ය ධර්ම අඩුයි කියන එකක් නෙවෙයි. එයා එක්තරා ක්ෂේත්‍රයකින් ඉහළට ගියා මේ ගැන හොයාගත්තේ නැහැ. ඒක හොයන්න වෙන කවුරු කෙනෙක් ඉන්නවා. වෙන කවුරු කෙනෙක් ඉන්නවා. එතකොට ඒ අය ඒ ඒ ක්ෂේත්‍රවල ඉදිරියට යනවා. එතකොට එයාලගේ සහාය නැතුව මේ වැඩේ කරගන්න බෑ. මේ වැඩේ කරගන්න බෑ. ඒ හින්දා අනිවාර්යයෙන්ම මිනිසෙකුට පරිවාර සේනා සම්පත්තිය තියෙන්නම ඕනේ. පරිවර්ෂණ සම්පත්තිය තියෙන්නම යාළු මිත්‍රයෝ ඉන්නම ඕනේ. නෑදෑයෝ හිත මිත්‍රයෝ ඉන්නම ඕනේ. කුඩා පවුල රත්තරන් වෙන්නේ නෑ. ලොකු පවුල තමයි රත්තරන් වෙන්නේ. ඒ කියන්නේ ලොකු පවුලක යාළු මිත්‍රයෝ සහෝදර සහෝදරියෝ 10 12 දෙනෙක් ඉන්න පවුලක් වෙනවා. ඒතකොට දරුවා තනි වෙලා නෑනේ පොඩි එකන. දරුවා තව ඉන්නවා. අයියලා තුන්දෙනෙකුත් ඉන්නවා. නංගිලා දෙන්නෙකුත් ඉන්නවා. අක්කලා එක්කෙනෙකුත් ඉන්නවා. මල්ලියෙකුත් ඉන්නවා. දැන් මෙයා තනි නෑනේ. මැදි වෙලා ඉන්නේ ඕන තරම් සහෝදර සහෝදරියෝ ඉන්නවා. ඒතකොට බාලයට වැඩිමහල් ගොඩක් ඉන්නවා. ඒතකොට මේ වැඩිමහල් වගේ රැකවරණ ලැබෙනවා. වැඩිමලාට බාලයෝ ගොඩක් ඉන්නවා. සමහර විට වැඩිමලා රැකගන්නේ සමහර විට බාලයා තමයි බොහෝ කද බාලයා කවුරු 20ක් විතර වගේ පරතරය 20ක් 25ක් විතර පරතර තියෙනවා සමහර විට බාලයා මල්ලි. ඒතර ඒ මල්ලි රැකගන්නවා තමන්ගේ වැඩිහිටිය අයියා මේ තාත්තා පුතා වගේ රැකවරණ සැලසනවා. ඒ නිසා අනිවාර්යෙන් පින්වත්නි පරිවාර සම්පත්තිය ඕනේ. ආපහු කියන්නේ ඓශ්වර්ය යසස්ස භෝග යසස්ස පරිවාර යසස්ස පරිවාර යසස. ඊළඟ එක සම්මාන යසස. හතරවෙනි එක මොකද්ද? සම්මාන යසස. සම්මාන යසස කියලා කියන්නේ ගරු බුහුමන් තියෙන්න පැමිණිසුන්ද? දැන් මේකේ උඟ දෝනේ කුඹගොසකට තනතුරක් දුන්නද? තනතුරක් දුන්නා. ඒ තනතුරට සුදුස්සෙක් නිස්සෙද්ද නිස්සෙක්. ඒකනේ මේ බුදුහාරු කියන්නේ. ඔහුගේ අනතිමානී ගුණේ කල්පනා කරලා රජුරුවට සිට තනතුර ලබා දෙනවා. සිටතර. ඔහු ඒ සිට තනතුරෙන් ආඩම්බර වෙනවද? ආඩම්බර වෙන්නේ නැහැ. දරුවෙකුට ලැබෙන සම්මානය මොකද්ද? පුතේ මේක ඇඳලා තියෙනවා. හොඳයි. පුතේ මේක කරලා තියෙනවා හොඳයි පුතේ තා මේකත් කරන්න ඒ තමයි දරුවෙකුට හම්බෙන සම්මානය අම්මා සමහරට දරුවෙක් දිරිමත් කරනවා පුතා හොඳයි මේ ගෙදර වැඩේ කරලා තියෙනවා පුතේ තාම අසුගාගෙන තියගන්න බොහොම හොඳයි පුතා රෙක් බලන්න ඔය ඇඳේ බෙක්ෂීට් එක ඇඳ ඇතුළේ පුතාම හදාගෙන දුන්නා කොච්චර හොඳද පුතේ මදුරු දැලත් අකුලලාම පුතාම තියන්න එතකොට පුතා ඒ වැඩේ කරනවා මදුරු දැල අකුලලා තියනවා එතකොට ඒක දවස් දෙකක් කරදරයක් වගේ ඉතින් පස්සේ ඒක කුරු වෙනවා කුරු වෙනවා ඔහු ඒක කරන් ඔව් කියන්නේ දුව හරි පුත හරි එක කරන්න පුරුදු වෙනවා. ඒවා ඒවා ඕන වෙනවා. ඒකට එසේ ගරු කිරීම ඒක හොඳයි කියලා දීමට කියන මොකද සම්මාන. ඉස්කෝලේට ගියොත් එහෙම ශිෂ්‍ය නායක තනතුර, පන්ති නායක තනතුර, විෂය නායක තනතුර මොනවද මේ සම්මාන. මිනිසුන්ට එහෙම සම්මාන අවශ්‍යයි. සම්මාන කියලා කියන්නේ යම් ක්‍රියාකාරයකට යසසක්. මහාමුදුරුවන්ට දැන් අද කාලේ තියෙන මොනවද? නායක পদවි පිරිනමන්නේ. වයම පළාතේ ප්‍රධාන සංඝනායක, ප්‍රධාන අධිකරණ සංඝනායක. එතකොට නුවර මැදියම දෙල්සාවේ ප්‍රධාන සංඝනායක. එතකොට උතුරු මැද වයින් දෙදිසා ඒ විදිහට හරිදස්සලා දෙන්නේ. ඔය විදිහට ඇමරිකාවටත් කියන උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ප්‍රධාන සංඝනායක දකුණු ඇමරිකාවේ සංඝනායක ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ඒ වගේ ඒ ඒ රටවල වලත් විහිදන ආකාරය දෙනවා. මොනවද මේවට කියන්නේ? සම්මාන. මිනිස්සු ආසනද්ද අවංකවම කියන්නේ එක්ක සම්මාන ලැබෙනවට මිනිස්සු පුජ්‍යල වශයෙන් ආසයි. ඒකට ලොල් වෙන්න කියලා බුදුසමය කියන්නේ නැහැ. නමුත් යම් යම් සම්මාන මිනිස්සුන් කලින් කලට වරින් වරට ලැබෙන්න ඕනේ. කලින් කලට වරින් වරට ලැබෙන්න ඕන. එකම தත්ත්වයේ එකම තනතුරේ උපන්දායද මරණකම් හිටියොත් මොකද වෙන්නේ? එතකොට පින්වත්නි ඒකට කිසිම සම්මානයක් හම්බ වෙලා නැහැ. සම්මාන යසසක් ලැබිලා නැහැ. සම්මාන යසසක් ලැබිලා නැහැ. වඩාත් හොඳ සම්මානය නම් කුමක්ද? සීලවන්ත සම්මානය. හොඳම සම්මානය මොකද්ද? සීලවන්ත සම්මානය. උපාසක මහත්වෝ කියලා කියව ගන්න පුළුවන් නම් වචනේ පරිසමාප්තන්තේම හොඳම සම්මානය ඒක තමයි. ඊට වඩා ආයේ සම්මානයක් නැහැ. ඊට වඩා ආයේ සම්මානයක් නැහැ. මොකද්ද හොඳම සම්මානය? උපාසක අම්මා උපාසක මහත්තයා උපාසක අම්මා උපාසක මහත්තයා ඒ සම්මානය ලබන්න බෑන් කළොත් එහෙම පොඩි උපාසක මහත්තයා කියලා කියන්න පුළුවන් හොඳ සීලවන්ත දරු ගුණ බොහොමන් සහිත දරුවෝ නම් පොඩි උපාසක මහත්තයා එහෙම කතා කරලා කියන්න පුළුවන් මේව මොනවද අපි කතා කරන්නේ සම්මාන යසස සම්මාන යසස අන්තිමේක කිත්තිවන්න යසෝ කීර්ති වර්ණ වර්ණන කීර්ති වන්නත් මොකද වර්ණන කීර්තිවන්න කිත්තිවන්න කීර්තිවන්න කීර්තිවන්න කියන එක. මොකක්ද ඒකේ තේරුම? මේ දැන් අපේ ගැන මම හොඳ හාමුදුරනමක් මෙයා හොඳ ළමෙක් අරයා හොඳ ගුරුවරයෙක් මෙයා හොඳ දොස්තර මහත්තයෙක් දොස්තර නෝනෙක් මෙයා හොඳ අම්මෙක් අරයා හොඳ පුරවැසියෙක් මෙයා හොඳ සේවකයෙක් මෙයා හොඳ ස්වාමියෙක් අහන්න කැමතිද මිනිස්සු අර සම්මාන කියනකට වඩා මේ කීර්තිගෝසාව වෙනයි කීර්තිගෝසාවද සම්මාන නම් Tamanට ගෙන දෙනවා Taman එක ලබා ගන්න කීර්තිගෝසාව වෙන්නේ Taman බොහෝ විට නැති තැන් වල ඉන්නේ. දැන් මගේ කීර්ති ගෝසාව නැගෙන්නේ කොහෙද? මං ඉන්න තැන නෙවෙයි මම නැති තැන තමයි කියන්නේ අපේ හාමුදුරුවෝ හරි හොඳයි හොඳට මිනිස්සුන්ට සලකනවා මේ ගරු බුහුමන් ලැබෙන්න නිස්සෙක් සුසුසෙක් වෙලා ඉන්නවා ඒ ආදි වශයෙන් ඒ ඒ ඒ ඒ තැන්වලදී ඒ මා පිළිබඳව කතා කරනවා ඔබ පිළිබඳව එහෙම කතා කරනවට කැමති නැද්ද ඒ කැමති ඒකට තමයි කියන්නේ මොකක් කියලාද චිත්තවන්න යසෝහෝති කීර්තිවර්ණ යස සත්‍යක් වන්නේය කීර්තිවර්ණ යස සත්‍යක් වන්නේය ඔය පහ මොනවද පහම අපවසරේ කියන්නේ ඓශ්වර්ය යසස භෝග යසස, පරිවාර යසස, ඒ වගේම සම්මාන යසස, හිතවන්න යසස. ඔය පහෙන් ඔබ අකමැතිලා තියෙනවද කියන්නේ? කවුරුත් අකමැති නෑ. හැබැයි බුදුරදුන් කියන්නේ මේ පහ බලාගෙන වැඩ කරන්න එපා. මේ පහ නැතුව අර අර ටික කරන්න. මොනවද? උත්තානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්ස ධම්මජීවිනෝ අප්‍රමත්තස්ස ඔය හත කරන්ද එතකොට ඉබේම මේ යසස පහ හම් වෙනවා. මේ යසස් පහ ලැබෙනවා. බලන්න කොච්චර ලස්සන අපු ඔබට පේනවද කොච්චර ගැඹුරට යන්න පුළුවන්ද කියලා බලන්න. දැන් අපි මේක යසස යසෝ අභිවද්දති කියන එකේ යසස කියන එක විතරක් නෙමෙයි කතා කරන්නේ. ඒකත් අමුල් සියල්ලම කතා කරලා නැහැ. ඓශ්වර්ය යසස ගැන කිව්වද දැන් ඔක්කොම කියලා නැහැ. ඓශ්වර්ය යසස ලැබෙන හැටි කියලා තියනවද? නැහැ. ෛශ්වර්ය යසස ලැබෙන්න පින්වත් මේ අපි තෝරගන්න එකයි යම්කිසි රස්සාවක්. සල්ලි හම්බ වෙන රස්සාවක් තෝරගන්න ඕනේ. මම දැන් ඒ ටික කිව්වද මෙතන? කිව්වේ නෑනේ. මොනවද සල්ලි හම්බ වෙන රස්සා? සල්ලි හම්බ වෙන රස්සා යදි කසියා. යදි වණිජ්ජ යදි ගෝරක්කේ යදි සරාජපෝරිසේන යදි ඉස්සත්තේන යදි සිප්පඤ්ඤතරේන ඔන්න සල්ලි හම්බෙන ඓශ්වර්ය යසස ලැබෙන්න තෝරාගත යුතු මාධ්‍ය 6 මාධ්‍ය 6 මේ 6න් 6න් එකක් තෝරන්න ඕන මොනවද ඒ තමයි. ඒතකොට දැන් එතන වෙනම බණ කතාවක් කියනවාද? එතන වෙනම බණ කතාවක් කියනවා. ඒතකොට එතන මොනවද කියන්නේ? යටි කසියා කෘෂිකර්මී. මොනකද්ද සල්ලි හම්බ කරන් කියන එකත් කෘෂිකර්ම. ඉතින් ඒක දන්නවනේ ඔබ. ඒතකොට ඒක අධර්මික වෙන හැටිත් තියෙනවනේ. ඒව නැතුව ඉදහැමි. යදි වණිජ්ජා කියන්නේ වෙළඳාම. ඒතකොට ඒකට අධහැමි වෙන ඒවා තියෙනවනේ. ඒව නැතුව දැහැමි මාර්ගේ. යදි ගෝරක් කියන ගව පාලනයේ මස් පිණිස සතුන් ඇති කිරීම නෙවෙයි ගවයන් ඇති කිරීම කිරි සඳහා පස්ගෝව රස සඳහා පොහොර සඳහා ප්‍රවාහණය සඳහා ගව සම්පද ගව ගවයන් ඇති කිරීම. එතකොට ඉස්සත් තේන කියලා කියන්නේ හමුදා සේවය. රාජපෞරුෂේන කියලා කියන්නේ රජීව රැකියාව. රජයේ රැකිය. ඒකට ඔය වගේ ශිප්පඤ්ඤතරයන කියලා කියන්නේ විවිධ ශිල්ප ශාස්ත්‍ර. ඒ කියන්නේ ඇඳුම් වියන එක, ඇඳුම් මහන එක, ඇඳුම් පාට කරන එක, ඒ වගේ જાති ශ්‍රම් රැකිය හැටියට රෙදි රත්තරන් වැඩ කරන එක, වළං කර්මාන්ත ඒ වගේ දේවල් ශ්‍රම් රැකියාවන් හැටියට තියෙන්නේ. ඔන්න ඔය රස්සා 6 ඒ ඒ රස්සාවි. ඒක කොහොමද කරන්නේ? උත්‍රාණ විරියාදිගතේ බාහා බල පරිච්ඡේදේ. ඔබට දැන් තේරෙනවද පින්වත්නි මට භෝග කියන වචනය ධර්මානුකූලව විස්තර කරන තැනින් ඔබට මේ බංස් කතාව ගෙනියන්න බෑ කියලා දැනෙනවද? ඒ කියන්නේ මේ මේ භාගිතනේ මේ කතා කරන්නේ ඔක්කොම. එතකොට අර අර උත්‍රාණ විරියාදි කියන්නේ නොපසුබට උත්සාහය. බාහා බල පරිච්ඡේදේ කියලා කියන්නේ බාහු බලය. සේදාවක තෙහි ගතෙහි කියන්නේ දහඩිය වැගුරු ගතින් ධම්මිකේහි ධර්මිෂ්ඨව ධම්මලද්දේහි භෝගේහි දැහැමිවලද භෝගයන්ගෙන් අස්සහසිකේහි සැහැසි නොවි හම්බ කරගත්තු දෙයින් ලැබෙන සැබෑ ධනයෙන් තමයි පළවෙනි යසස ලැබෙන්නේ ඓශ්වර්ය යසස ලැබෙන්නේ එතකොට අරව උත්තම අපහො විස්තර කරන්න බෑ අර රාජපෞරිෂයේ රජ සේවය කියන රජයේ සේවයේ අධහැමි වෙන හැටි ඉස්සත්තේන හමුදා සේවයේ හමුදා සේවයේ අධහැමි වෙන හැටි ප්‍රමිතියෙන්තර නිෂ්පාදන නිසා ස්වයං රැකියා අධහැමි වෙන හැටි මේ ඔක්කොම කතා කරගෙන යනකොට වරු ගණනක් යනවා පින්නොත් මේකේ මේකයි මම කිව්වේ මේ ගාථාව සරල සැහැල්ලු ගාථාවක්ෂේ සලකලා සාමාන්‍ය පෙළ පන්තියේ දරුවන් ඉගෙන ගන්න පොත්වලට ඇතුළත් කළා දහපාසල් පොත්වලට ඇතුළත් කරලා ඒකෙන්ද හාමුදුරුවොත් ඒකෙන් ඉගෙනගත්තු හරිය පමණක් ප්‍රකාශ කරමින් හිටිය හරි තමයි කියලා ඒකේ ගැඹුර අධ්‍යයනය කරගත්තේ නැහැ කොච්චර ඈතට ගමන් කරනවද බලන්න යසස කියන එක විතරක් පින්නවත් මේ යසස කියන එක විතර හොඳට මතක තියාගන්න ඕනේ මේක විකාශනය වෙන දවසට ආයපු යසස පහ මතක කරලා ලියාගෙන ඉස්කෝලේ ගිහලා කියලා දෙන්න ඕන යසස පහම කියන එක. තව එකක් මට කියාගන්න ඕන තුන ඒක කියලා ඉවර වෙලා අනිත් ඒවාට බලමු. මොකද්ද පින්නවත් මේ මීළඟට කියන්නේ සතිමතෝ කියන එක සදහවත් මේ සතිමතෝ කියන එක චුට්ටක් අහගන්න ඕනේ. සතිමතෝ කියලා කියන්නේ පින්නවත් මේ සිහියෙන් වැඩ කිරීම කියන එකයි සිහියෙන් වැඩ කිරීම කියන එකේ පින්නවත් මේ තියෙනවා කෙසේද අපි කුමන සිහියෙන් වැඩ කරනවාද කියන එක පිළිබඳව පින්වත්නි පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඒ සිහිය කොටස් දෙකකට බෙදනවා පින්වත්නි. එක අපිලාපන ලක්ෂණ සති. දැන් මෙහෙම අහලා තියෙනවද කවදාකවත් මම හිතන්නේ මේ බණ කතා රේඩියෝකින් ගුවන් විදුලින් විකාශනය වෙනදා ඕනනම් පින්වත් කෙනෙකුට මේ වචන අමුතුවෙන් හම්බෙයි කවදාකවත් අහලා නැහැ කියලා කියයි අහලා නැත්තේ ඇයි ඒක කියලා දීලා නැහැ ඒකෝර මේක පන්ති පාඩමේ තියෙනවා පන්ති පාඩමේ තිබ්බට ඉන් ඔබට කවුරුත් හෙව්වේ නැහැ ඉන් ඔබට ඒ දරුවන්ට කිව්වට තේරුමකුත් නැහැ එච්චරකට ඒ දරුවෝ දැනගන්න ඕනකමකුත් නැහැ. ඒ නිසා ඒක කිව්වේ නැහැ. කිව්වේ නැති හින්දා එතනින් නතර වුණා. එතනින් නතර වෙලා අපිත් ඇවිල්ලා කිව්වා සති කියන්නේ සිහියෙන් හොඳට සිහි කල්පනාවෙන් අතුව වැඩ කරන්න කියලා වල. නමුත් වෙනවත් මේ අපිලාපන ලක්ෂණ සති කියලා වල එකක් තියෙනවා. අපිලාපන ලක්ෂණ සති කියලා. අනිත් එක පින්වත් මේ උපගන්හන ලක්ෂණ සතිය. උපගන්හන ලක්ෂණ සතිය. සතිය කියන්නේ මොකද්ද? සිහියෙන් වැඩ කරන එක ස්මෘතිය සහිත වීම ඒක කොටස් දෙකකට බෙදනවා මොකද්ද අතිලාපන ලක්ෂණ සතිය සහ උපගන්හන ලක්ෂණ සතිය කියලා කොටස් දෙකකට බෙදනවා දැන් මෙහෙම මට කියන්න පොතක තිබෙන දේවල් මතක් කරන්න පොතක් බලාගෙන කියන්න මුලින් ඉඳලා අග දක්වාම දැන් එතකොට පොතක් බලන්න මුලින් ඉඳලා අග දක්වාම කියනවා අන්න ඒකට තමයි කියන්නේ පින්වත්නි අපිලාපන ලක්ෂණ සතිය කියලා වෙලා මොකද ඒකේ තේරුම පොතක ඇති දෙයක් කියන විදිහට ඉස්සර කරපු දේවල් දැන් සිහිපත් කරනවා ඉස්සර පාඩම් කරපු දේවල් දැන් සිහිපත් කරනවා. ඉස්සර පොතේ තිබිච්ච දේවල් දැන් සිහිපත් කරනවා. එක දිගටම පිළිවෙලට මතක. මොකද්ද අන්නේ එක දිගට පිළිවෙලටම තිබෙන ස්මෘතිය සිහිපත් කිරීමද කියන්නේ මොකක් කියලාද? අපිලාපන ලක්ෂණ සතිය කියලා. මොකද්ද අපිලාපන ලක්ෂණ සතිය කියලා කියන්නේ? පොතක තියෙන දෙයක් වාගේ මුල, මැද, අග සහිතව අතීත වර්තමාන අනාගත කියන සියලු දේවල් පිළිබඳව ස්මෘති ශක්තිය සිහිපත් කිරීමේ හැකියාව අපිලාපන ලක්ෂණ සතිය කියලා කියනවා. උපගන්ධන ලක්ෂණ සතිය කියන්නේ පින්වත්නි එළඹ සිටි සිහියෙන් යුක්තව සියලු කටයුතු වල දක්ෂ වී ධර්මයේ අදාළ ධර්ම කොටස් ලං කර ගැනීමේ උවම සිහි කල්පනා කර ගැනීම. අපි ආපහු කියමු පින්වත්නි උපගන්ධන ලක්ෂණය කියලා කියන්නේ එළඹ සිටි සිහියෙන් යුක්තව. ඒ කියන්නේ දැන් මේ මොහොතේ අර අතීත ඔක්කොම මතක් වෙන්නේ නැහැ. අර පොතේ තියෙන වගේ මුලමදායක සහිත ඔක්කොම මතක් වෙන්නේ නැහැ. දැන් ස්මෘතිය පිහිටුවා ගන්නවා. මෙය කළ යුතුයි, මෙය නොකල යුතුයි. මේක හොඳ එක විතක් කරනවා කියලා හිතනවා. විතක් කරනවා කියලා හිතනකොට අන්න අර දැන් උපලක්ෂණ අරක ඒ උප අපිලාපන ලක්ෂණ සත්‍යවමනාද විතක් කරනවද නැද්ද කියන්නේ ඕන්නේ. බුලත් කොහෙද තිබුණේ? බුලත් හැදුනේ කොහෙද? බුලත් ගෙනාවේ කවුද? බුලත් ගණන් කීයද? පුවක් ගණන් කොහොමද? ඒව දැන් අවශ්‍ය නැහැ ඒකට. මේක කන්න හොඳයිද නැද්ද? නෑ මම විතර ගන්නෑ. මම අතර කරලා දී. මට ඕනම නෑ මට අයින් කරන්න. මේ අයින් කරගත්තා. ඒ මොහොතේ පවත්වා ගන්න ලබන සිහියට තමයි කියන්නේ පින්නොත් උපගන්හන ලක්ෂණ සතිය කියලා. එළඹ සිටි සිහියෙන් යුක්ත සියලු කටයුතු තුල දක්ෂ වී අත්‍යවශ්‍යම දක්ෂතාවයෙන් ලං කර ගැනීම කරන සිහියට කියන්නේ පින්වත් මේ මොකද්ද? ඒක තමයි උපගන්වන ලක්ෂණ සතිය කියලා කියන්නේ. එතකොට ඔබට පේනවා සතිය කියන එකේ කොටස් දෙකක් තියෙනවා. නැවත මම මේ දෙක, ඒ වචන දෙක කියන්නේ නැතුව ඒකේ අර්ථ දෙක මතක් කරනවා. එක සමහර අයට ඔක්කොම අතීතයේ තියෙන සියලුම දේවල් මතකයි. මුල, මැද, අග සහිතව සියල්ලම කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ සමහරුන්ට පොත්වල පොතේ අංකයකව, පිටු අංකයකව, පරිච්ඡේදයකව මතක තියෙනවා සමහර අයට. සමහර අයට එහෙම මතක තියෙනව තියෙනවා. එහෙම කියලා බලන්නෝක මේ අහවල් පොතේ 14 වෙනි පරිච්ඡේදය බලන 64 මගේ හිතන්නේ පිටු අංකේ. බලනකොට හරියට හරියි. හරියටම හරි. ඒ තමයි ඒ සමහර කෙනෙකුට තියෙන සිහියේ හැටි. ඒව ඒ විදිහට හැම වෙලෙම සිහිපත් කරලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ පින්වත් මේ අසජ්ජාය මලාමන්තා අනුත්තාන මලාගහරා කියලා වල. මොකද ඒක තේරුම මිනිසුන්ට අමතක වෙන්නේ මල බැඳෙන්නේ නොකියන නිසායි උත්සාහය නැතිකම නිසායි. එතකොට කියවන්න ගියොත් එහෙම මල බැඳෙන්නේ නැහැ. සිහි කල්පනාවෙන් හිටියොත් එහෙම උත්සාහයෙන් හිටියොත් එහෙම මල බැඳෙන්නේ නැහැ. දැන් අපිට වෙලා තියෙන මොකද ඒ කාලවලට පාඩම් කරපු කලයක ඇවැමෙන් ආයාපව අමතක වෙලා යනවා. දැන් සාමාන්‍ය වෙලාව පන්ති වල හිටපු කයිත මතක් කරගන්න පුළුවන් ඒ කාලේ බුද්ධ ආගම පොතේ තිබිච්ච ගාථා දැන් ඇහුවොත් එහෙම පාඩමින් කියන්න පුළුවන්ද? බෑ. ඒ කාලේ හොඳට පාඩම් තිබුණා. හැබැයි දැන් ඒක කොහොම මල වැඳලා ගිහිල්ලා. අසජ්ජාය සජ්ජායනන පිරින් නිසා මල බැඳිලා අනුත්‍රාණ උත්සාහය නැති නිසා මල බැඳිලා මල බැඳිලා ගිහිල්ලා ඒ නිසා ඔන්න ඔය ක්‍රමයට සීපත් කරගන්න පුළුවන් නම් අතීතයේ සියලුම දේවල් හොඳට මතක තියෙනවා එකක් දෙයක් ගැන කියපු සියලුම කර්ම හොඳට මතක තියෙනවා එසේ මතක තිබීම එක ඊළඟ ඊළඟ දෙවෙනි එක දැන් කල යුතු හොඳ නරක තේරුම් ගන්න පුළුවන් විඥාණයට කියන්නේ දෙවෙනි සිහිය දෙවෙනි සිහිය සිහිය දෙවෙනි එක මොකද්ද මේක කරනවා මේක කරන්නේ නැහැ මේක කරන එක හොඳයි මේක කරන්න හඳන යන්න ඒ විදිහට මේ මොහොතේ සිහියෙන් යුක්තව තීන්දුව ගැනීම හැකියාවට කියන්නේ දෙවන ලක්ෂණය. මෙන්න මේ දෙක පින්වත් නිසා සිහිය කියලා කියන්නේ එසේ පවත්වා ගැනීම තමයි සතිමතුව කියලා කියන්නේ. එසේ පවත්වා ගැනීම තමයි සත්‍යමත්ව කියලා කියන්නේ. මම දැන් අනිත් කරුණු ටික පොඩ්ඩක් සංක්ෂිප්තව ඉදිරිපත් කරන ඔබ ඒ ටික අහගන්න. උත්තානවතෝ කියන එක තමයි ඉස්ලාම කිව්ව උදේ පාන්දර නැගිටින්න පුරුදු වෙන්න කුම්භഘോഷක වාගේ රාත්‍රී නිදන්ඩ කුම්භഘോഷක වාගේ. උත්තානවතෝ සත්‍යමත්ව කියන එක දැන් ඔබට දැනගත්ත කරුණු දෙකකට අපි වර්තා කළා සත්‍යමත්ව කියන එක. උත්තානවතෝ සත්‍යමත්ව සුචිකම්මස්ස කියන එකේ මම ඉස්සෙල්ලා පැහැදිලි කළා පිරිසුදු වැඩ කිරීම කියන එක. gedara තියෙන්නේ බණගයක් නම් gedara බණගයක් කරගන්න මගුල් ගයක් කරගන්න එපා. මගුල් ගයක් නම් ඒක මගුල් ගයක් කරලා ඒක එහෙදී තියාගෙන ඒක ඉවර කරන්න. බණගිය දවසට මගුල් ගයක් කරගන්න එපා. ඒ වගේම gedara කුස්සිය ඝාතන මධ්‍යස්ථානය බවට පත් කරගන්නත් එපා. ඝාතනද කොහොමත් මිනිස්සුන්ට අපිට පින්වත්නි සත්තු දඩයන් කරගෙන නස්මාස කණ්ඩ බැහැනේ. මොනම සතෙක්වත් දරයන් කරගෙන මරාගෙන උයාගෙන ගන්න බෑ මොනම සතෙක්වත් මරාගෙන උයාගෙන ගන්න බෑ ලැබුණොත් ලැබුණු ක්‍රමයේ බුදුරදුන් දේශිත ක්‍රමවේදයට දැහැමිනම් ඒක තනා ගන්න පුළුවන් එහෙම නැත්නම් පින්වත්නි දඩයන් කරන්න බෑ ඒ හින්දා එවැනි දේවල් අසුචි කම්ම ඒ අසුචි කම්ම එකතු කරගන්න එපා සුචි කර්මයට සුචි කර්මයේ පවිත්‍රව කියන රායම් කරන්න සුචි කම්මස්ස නිසම්මකාරිනෝ කියලා කියන්නේ පින්වත්නි ස්ථානෝචිතව ප්‍රඥාවෙන් යුතුව දැනට ගැලපෙන ආකාරයට නිසම්ම උපකාරී වීම ඒ ජීවිතය හොඳට හොයා බලා කටයුතු කිරීම දැන් මේ තැන මේ ගලපිතයි කල්පනා කිරීම සංවැසි නුවණ ඒක ස්ථානෝචිත ප්‍රඥාව ඒකට තමයි පින්වත්නි නිසංම කාරණෝ කියලා කියන්නේ. සංයතස්සච කියන එකම පොඩක් පැහැදිලි කරලා පින්වත්නි ඉස්සෙල්ලා නැවතත් ඒක කියනවා නම් සංයතිය කියලා කියන්නේ පින්වත්නි සීලය සහ සමාධිය කියන දෙකම පිටුවා ගැනීම. සීලය සහ සමාධිය කියන දෙකම පිටුවා ගැනීම. සීලයයි සමාධියයි කියනවා නම් කයයි සිතයි දෙකම සංවර කර ගැනීම දෙකම සංවර කර ගැනීම එතකොට සංයතස්ස කියනකොට ඇහැ සංවර වෙන්න ඕන ඇහෙන් අසංවර රූප බලන්නේ නැහැ ලෝකයේ තියෙන ඔක්කොම රූප ඇහැට යොමු කරගන්නේ නැහැ ගුවන් විදුලියේ රූප රූපහිනේ තියෙන හැම channel එකක්ම මිරික මිරික බලන්නේ නැහැ ඒක යන්නේකට යන්න අරින්න Taman ඕනක විතර ගන්න Taman ඕනක විතර ගන්න එතකොට ඒ ඒක ඒකට පුරුදු වෙන්න ඒකට හිත යොමු කරන්න එතකොට ඊළඟට කලට වයසට ගැලපෙන දේවල් විතරක් තෝරගන්න පොඩි දරුවන්ට නොගැලපෙන වැඩසටහන් සමහර රූපවාහිනී ආයතන වල යන්න පුළුවන්. එයා ඒවා එයා ඒකට ඇබ්බැහි වෙන්න එපා. විශේෂයෙන් සමහර දෙමළ චිත්‍රපටි වගේ දේවල් නම් මේ පොඩි ළමයින්ට පෙන්වන්නවත් නෑ පොඩ්ඩක් වත්. ඒක තියෙන තනිකරම පළියෙනින්ම ආරම්භ කරන දේ පටන් ගන්න තැන ඉඳලම කියන්නේ පළිගන්න හැටි තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් ඒවා මේ මනසට ගලපන්න බෑ. ඒ හින්දා දරුවන් ඒකෙන් අයින් කරන්න ඇහැ. කනටත් එහෙමයි. කනට මිනිස්සු ශබ්ද කරන දේවල්, මිනිස්සු කතා කරන දේවල් ඔක්කොම අපි අහන්න යන්න ඕනේ නෑ. ඉස්සර පොඩි අපි නියමයකට තිබ්බනේ වැඩිහිටියෝ කතා කරන තැන් වලට බාල වෙන්න එපා කියලා එහෙම කතා කරලා යවනවා. පුතේ ඔයා යන්න මෙතන ඉන්න එපා. අපි මේ වැඩි හිතුවද. සමහරවිට මඟුල් තුලාවක් ගැන වාගේ දෙයක් ගැන වෙන්නේ කතා කරනවා. තහනම් මාත්‍රකාවකුත් නෙවෙයි. තහනම් නොඋනත් ඒ මාත්‍රකාවලට දරුවගේ වයස මට්ටම් වලට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ හින්දා මොකද අම්මලාට අතර පැහැදිලිවම කියනවා. අපිටත් කියලා දෙන පුතා පුතා යන්න කුස්සියට පුතා යන්න ස්තූපයට පුතා යන්න ඉස්සරහට නගරට යන්න පුතා උතන ඉන්න එපා. පුතා උදෙන කතා අපිටම කතා කරලා අම්මලා යවනවා අපි වෙතන. අපිම කතා කරලා අම්මලා යවනවා. ඒ කියන්නේ ගැලපෙනවා නම් තියාගන්න නැත්නම් තියාගන්නේ නැහැ. ඒ හින්දා කනට ඇහෙන සියලුම දේවල් යන්නත් එපා. අනවශ්‍ය දේවල් අහන්න යන්නත් එපා. ඒක ඒක සිහිය පවත්වා ගන්න. සිහිය පවත්වා ගන්න සංයුතේ. ඊට පස්සේ දිවටත් එහෙම. දැන් අපි දරුවන් කරන හරි අමාරුයි මේ දිවට රස මසවලුමනේ හොයන්න යන්නේ. සමහර වෙලාවට ඉස්කෝල වල නම් දරුවන් ජීවා භෝජන ගේන දරුවෝ ඉන්නවනේ. වැඩි දෙනෙක් කියන්නේ මම ඉතින් පාසල් ගුරුවරයෙක් ඉන්න හොඳට දන්නවා. වැඩි දෙනෙක් ඉල්ලලා හිටින මොනවද? ෆ්‍රයිඩ් රයිස්. ෆ්‍රයිඩ් කියන්නේ නෑ රයිස්. රයිස් එකක් ගෙනියන රයිස් එකක් උඹලා ගහන රයිස් එකක් ගෙනියන මමත් ඒක රයිස් ගෙනියන අන්තිම බලනකොට සතියේ දවස් හතම කාලා තියෙනවද රයිස් කියනවා රයිස් කියන්නේ බත් වලට තෙල් දාලා තවන්න වැඩිපුර කහටියක් දාලා ඉවරලා අර තෙල් කන්දත් එක්ක ගිලින්න දුන්නා නේද? දරුවෙකුට මහා මහන්සියෙකුත් නෑ දැන් ගොවියෙක් වගේ වැඩ කරන්නේ නෑ නේ දරුවෝ. ඒසොට දරුවා කවුනේ තෙල් කන්ද බඩ ඇතුලේ තැන්පත් වෙනවා. ආමසලත් වෙලා නිදන්ගත වෙනවා. ඒවා ඊට පස්සේ මේද තත්තු තත්තු හැටියට බැඳෙනවා. බැඳුනට පස්සේ මේ දරුවා ටික කාලයක් ඇතුළත තුන මෙදෙක් බවට පත් වෙනවා. ළමයා දන්නේ නෑ ඒක වෙනවා කියන්නේ. නමුත් දිව දැන් ඒකට හුරු වෙලා. දිව ඒකට හුරු වෙලා ඒක දිල්ලන. තෙල් රහම ඉල්ලන. තෙල් රහයි කියලා. ඒවල හැපෙන්දා සහනම්ම දෙක ඒ දෙක ඒ දෙකම තමයි ඉල්ලන්න පුරුදු වෙලා ඉන්නේ ඒ හින්දා දරුවන්ගේ දිව පුළුවන් තරම් ආරක්ෂා කරගන්න ඕන රැක ගන්න වෑයම් කරන්න ඕන මේ දිව සතුටුමත් කරන්න කියලා වල අනවශ්‍ය දේවල් දෙන්න එපා අත්‍යවශ්‍ය දෙයක් දාගන්න දැන් අපේ විශ්වසුරේ ඉන්න පුංචි හාමුදුරන්ට ඔය ටිකම තමයි ඔබෙන්නේ පුංචි හාමුදුරුවෝ තමයි උන්වහන්සේලා දැන් පලාජාති මැල්ලුම් ජාති වළඳන්නේ නැහැ ඒව එනකොටම කල්ගත්තු දකින්නකොට මේ අතවහගෙන දෑතම වහගෙන බැරි වෙලාවත් බැලේ කියලා කරනවා චුට්ටක්වත් බෙදයි කියලා. තෝරාගෙන බලන්නේ මේ ළමයිනුත් එහෙම. අර අර කුඹ ගෝසන මොනවද කියන්නේ කැලේ ඉඳගෙන කෑවෙම ඕවනේ කෑවේ. ඉතින් ඒක හින්දා මේ මනුස්සයා නිරෝගී රූපක්ෂ හොඳ දිරිමත් සම්පන්න මිනිසෙක් හැටියට යප් හිටි හොඳට නිරෝගී කරන දෙමව්පියන් නම් රෝග වෙන්න දෙන්නෙත් නැතු. ඒ හින්දා පුරුදු වෙන්න දිව තෘප්තිමත් කරන්න පුරුදු වෙන්න හැම ලැබෙන හැම જાතියක්ම කන්නත් එපා. ලෝකයේ තියෙන හැම දෙයක්ම ඊළඟට ලැබී තිබෙන දේවල් වලින් තෝරාගත් දේ අනුභව කරන්න පුරුදු වෙන්න සෞඛ්‍යයට ගැලපෙන දේවල් අනුභව කරන්න පුරුදු වෙන්න සංජය පස්ස ධම්මදී ඊට පස්සේ සංජය පස්ස ඊට පස්සේ ධම්මජීවිනෝ ධම්මජීවි කියලා කියන්නේ ප්‍රාණඝාත වේරමණී ප්‍රාණඝාත වැරකීම අදත්තාදාන වේරමණී කාමීසුචාචාර මුසාවාද සොරණියරේ වේරමණී ඒ වගේම සිත කය වචනය කියන තුන්දරින් කරන ආ වූ වැරදි වලින් අයින් වීම අයින් වීම ඊට පස්සේ තුලා කූට මාන කූට කංශ කූට ආදීන් වෙනවීමට කියන්නේ ධම්මජීවි කියලා වල ඔය වචන ටික කිව්වට ඒක තේරෙන්නේ නැති මම ආපහු පැහැදිලි කරන්න තුලා කූට කියන්නේ වෙළඳාමේදී වෙලෙන්දෝ තරාදීන් කරන වැරදි තුලාකූට. කංශකූට කියලා කියන්නේ ඉස්සර කංශ කියලා කිව්ව රත්තරන් කහවණු තිබුණ නිසා ඒ කහවණු වලින් රංකාසි වලින් කරන වංචාවලට කංශකූට කියලා කියනවා. තුලාකූට කංශකූට මානකූට කියලා කියන්නේ මැනීමේ කරන වංචා. ඒ කියන්නේ දිග මැනීමෙන් හරි දියර જાති මැනීමෙන් හරි ධාන්‍ය වර්ග මැනීම කොට හරි කරන්නා වූ වංචාවන් වලට කියන්නේ මානකූට කියලා වරලා. තව කියනවා උක්කෝටන සහ නිකති කියලා දෙකකුත්. ඒවා වෙළඳාම හා සම්බන්ධිත වංචාව. මේ වෙළඳාම හා සම්බන්ධ වංචාවන්ගෙන් ඈත් වී ගොවිතැන වෙළඳාම් සත්ව පාලනය ආදී තෝරාගෙන කටයුතු කිරීම කියන්නේ ධම්මජීවී කියලා ධම්මජීවිතයක ධර්මානුකූල ජීවිතයක් ගත කරන. එහෙම පුජ්‍යලයාගේ අප්‍රමාදීව කටයුතු කරන පුජ්‍යලයාගේ යසෝ පස් ආකාරයක යසස අභිවණ්ඩති ඉතා ඉහළින් වැඩෙන්නේය. බණ ඇසු ඔබ සියලු දෙනාගේම පස් ආකාර යසතම හිතා ඉහෙලෙම වර්ධනය වේවා කිසාන්ති අද බෞද්ධානාලිකාවේ මෙම ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ඉලුක්කේන කුලියාපිටියේ පදිංචි වෛද්‍ය ඉන්දික මහතා සහ වෛද්‍ය අරුණී මහත්මිය විසින් පුණ්‍ය අනුමෝදනාව වසර 3කට පෙර අපාතරින් සමුගත් සහෝදරයා. ඒ කියන්නේ වෛද්‍ය ඉන්දුනිල් මහතාටත් පියාණන්ටත් ඒ කියන්නේ වසර 24කට පෙර මියගිය ඒ පියාණන්ටත් පින් අනුමෝදන් කරනවා සහ සියලුම මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට මේ මහා පුණ්‍ය ක්‍රියාව සිදු කරනවා. එමෙන්ම සුජීවත්ව සිටින කුසුමාවති මෑණියන්ට නිරෝගී සම්පන්නිය ලැබේවා. ඒ වගේම ටිකිරි මැණිකේ මෑණියන්ට ජයතිලක පියාණන්ට නිරෝගී සම්පන්නිය ලැබේවා, සර්ව ආරක්ෂාව ලැබේවා. චිරජීවන ගෞරවණීය ලැබේවා දලදා හාමුදුරන්ගේ පිහිට ජය මහා බෝ හාමුදුරන්ගේ පිහිට ආශිර්වාද ආරක්ෂාව ලැබේවා සාදු ඊළඟට ගයාත්මි නවින්දු යන දරු දෙදෙනාට තරින්සා සඳිස්ස දනුජ්ජ සහ හෙසාරා දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන සෙතක්ම වේවා ශාන්තියක්ම වේවා සියලු ඥාතීන්ට නිරෝගී සම්පත් සහ දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. බෞද්ධ නාලිකාවේ වැඩ සිට අපවත් වී වදාළ අපි ගෞරවනීය අපේ කුසලධම්ම නායක මහමිපාණ මහන්සියතුළු මහා සංඝරත්නයේත නිර්වාණ සාන්ති ප්‍රාර්ථනා කරන අතර රට වෙනින් ජීවිත සියලුම රටවාසීන්ට ලෝවාසීන්ට නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන අතර ධර්ම දානයේ දීම සඳහා වැඩම කළ ස්වාමින් වහන්සේට නිරෝගී දීර්ඝායු සම්පන්නිය ලැබේවා චතුරාර්ය සත්‍ය ධර්මාභෝධය ඉක්මන් කර ගැනීමට හැකි වේවා බෞද්ධ කාර්ය මණ්ඩලයටත් නිරෝගී සම්පන්නිය ලැබේවා මෙම ධර්ම දානය සඳහා දායකත්වයේ සපයන උපකාර කළ සියලු දෙනාටම නිරෝගී දීර්ඝ සම්පන්නිය ලැබේවා ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු ධම්මදේශනං චිරං රක්칸තු තේමං සදාති එක්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා දේවෝ වසතු කාලේන සස්තු සම්පත්‍ති හේතුච පීතෝ භවතු ලෝක කෝච රාජා බෝධ ධම්මිකෝ ධම්මේනා පියනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේනා පියනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය විනෝත්නි ඔබ අප සිළු දනා කරෙන් මෙච්චදී ඒ උතුම් ධර්ම දේශනාව සිදු කළ පූජ්‍යපාද දෙනිකේ ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව සමගින් බෞද්ධ නාලිකාවේ කුරුණෑගල ප්‍රදේශීය කාර්යාලය මූලිකත්වයෙන් ඔබ දෙකනා ධර්ම දේශනාව මෙලෙස නිමාවට පත්වනවා. පින ඔබ සමට සම්මා සම්බුදු සරණයි.